කෙනා නමස්කාර සාදුකාරය පවතින ධර්ම දේශනා කරන්න සූදානම්. හරි බෙල්ල පොඩක් වාඩි වුණු පැක්ටි කරලා අවුසුපත් වෙන වාඩි වෙන්න බලන්න. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තස්මාතිය භික්ඛවේ යාකාච වේදනාති තනාගත පච්චුප්පන්නං අජත්තං වා බයිතාවා ඕලාරිකං වා සුකුමං වා ඊනාවා පනිතාවා යං දූරේ වා සංකේවා සබ්බා වේදනා නේතං මම නීතෝ හමස්මි මේකෝ අත්තාචීව මේතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුදු සම්පන්න පින්වත්නි අපි මේ ධම්මයේ පදනමේ මාස් ප්‍රෝමී වගේ එකතු වෙලා කරගෙන යන මේ භාවනා කඩපිළිවෙලදී හැමදාම අපි ඒකාංකයක් වශයෙන් ධර්ම දේශනාවක් පවත්වාගෙන යනවා. ඉතින් පස්කී වාර කීපෙම අපි මේ දේශනාව පංචවක්ඛීය සූත්‍රය නැත්නම් අනත්ත ලක්ෂණ සූත්‍රය වශයෙන් ප්‍රසිද්ධ සූත්‍රී ඉදිරිපත් කරගෙන ක්‍රාන්තියේදී ඉතින් ඒකදී ඒ සර්වඥාන්සේ තමන්වන්සේගේ ඒ සම්බෝධි පද ප්‍රාප්තියට පස්සේ ඉස්ලාම ලෝකේ රහතන් වහන්සේලා තවත් ප්‍රශ්නම සර්වඥාසිට අමතරව පහළ වෙන අවස්ථාවටයි මේ සූත්‍රය යොමුලා තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයේ සර්වඥාති ඉදපත් කරන පුදුමාකාර න්‍යාය ක්‍රමයකට වට තුනකින් මේ අනාත්ම සංකල්පය ඉස්ලාම් වගේ ලෝක දීප්තිපත් කරනවා. ඉස්සල්ලාම එක එකක් රූප රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥා සංස්කාර විඥාන වශයෙන් මේ ප්‍රසිද්ධ පංචස්කන්ධය එක එකක් මේ තම තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බැරි කම නිසා තමන් ඕනෑ පරිදි පවතින්නේ නැති නිසා මේක අනාත්ම ස්වરૂපයක් ඒ වගේම දිවිනි වටේදී ඒක බොහෝම ඉක්මනට මේ හැම ස්කන්ධයක්ම කන්දක්ම කයක්ම වෙනස් වෙන සුළු ගතිය නිසා ඒක අනිත්‍යත්වයකට නැත්නම් අනිත්‍ය වෙනස් වෙන සුළු ගතිය අනිත්‍යත්වය නිසා විතරම පෙළෙන ගතියකට ශ්‍රම දුක්ඛිත ගතියකට දුකෙන් කෙලවර වෙන ගතියකටපත් වෙනවා කියන විදිහට මේ එක එකක් ස්කන්ධ සාකච්ඡා කරගෙන ගියා. හරිගේ පාඩ ධර්ම දේශනාදී පටන් ගත්ත විදිහට මේකනම් අපේ ධර්මානුකූල දැනුම නැත්නම් මේකනම් යථාර්ථය නැත්නම් මේකනම් දර්ශනය අපි කෙසේ හික්මී යුතුද අපි කෙසේ මේ එක එක ස්කන්ධයක් කෙරෙහි කටයුතු කළද කළ යුතුද කියන එකයි මේ අවසාන වලේට අවසාන වටේ ඉදිරිපත් කරන්නේ පිළිගේ පාර මතක් කරගත්තා මේ 11 ආකාරයකට රූපස්කන්ධය දිහා බැලීම තමයි යෝගාවචරයේ විදිහට භාවනා කරන කෙනෙක් විදිහට සර්වඥාස උපදේශ ගන්නා කෙනෙක් විදිහට කටයුතු කළ යුත්තේ. අද අපි මේ සැකිල්ලම නැත්නම් මේ සමීකරණයටම යාකාචි වේදනා කියලා වේදනාචෛතසිකය නැත්නම් වේදනා ස්කන්ධය ස්කන්ධ කියන වචෙන් තමයි කන්ද කියලා අපි හදාගෙන තියෙන ගොඩ කියන එකක්. ඒකම සමාන වචනයක් කියලා පෙන්නනවා කය කියලා කියන්නේ. වේදනා කයක්. වේදනා මුළුල්ලක්. ඒ නිසා යම් තාක් අපිට යම් විවිධ සටහන් ආකාරවලින් වේදනා දැන ගන්න පුළුවන් ඒ සෑම වේදනාවක්ම මම නෙවි මගේ නෙවි ආත්මේ නෙවි කියන සන්දර්භය නැත්නම් යථාර්ථය තමයි මතු කරන්න ඕනේ නිසා ඒ සඳහා වේදනාව අපිට හමු විය හැකි වේදනාව අපට මුණ ගැහෙන්න පුළුවන් ආකාර 11ක් සර්වචනාංශී සූත්‍ර පිටකේ පුරාම විහිදිච්ච සංකල්පයක් විදිහට මේතනදී මේ අනාත්මක සූත්‍රයේ පළවෙනි අදහස ඉදිරිපත් කරන සංකේත ඉදිරිපත් කළා තියෙනවා. ඊගාරි මේ සාමයේ ගලපලා මොනවක්වත් කරලා නැහැ ඔය මේ නවීන බෞද්ධ විද්‍යාවේ ඉස්සර අපිට සාමාන්‍ය පන්ති පාඩම් වල උගන්වනකොට ත්‍රිමාන රූපය දීක පළල ඒ දෙකේ එකතුව ගුණිතේ තමයි ශිෂ්ට බලය කියන්නේ. ශිෂ්ට බලයේ තුන්වෙනි මාන එකතු වෙච්චාම ඝණයක් හැදෙන හැටි ඉගන්නා තියෙනවා. ඊට පස්සේ ඒකට කාලය කියන මාන එකතු වෙච්චාම හතර විදි මානයක් මාන හතරක් මනින් විදි හතරක් විචාර කරන දැන් ඒකේ පිළිගන්න මූල ධර්ම වශයෙන් පිළිගන්න තමයි 11 ආකාරයක්. ඉතින් සමහරු මේ බෞද්ධ අධ්‍යාපන ලැබුව ඇත්තෝ මේක අහනකොට මොකක් කළාට සම්බන්ධ කරන්න හදනවා මේ සර්වඥාන්සේ මේ ඉදිරිපත් කරන 11 ආකාරයයි ඒ භෞතික විද්‍යාවේ පෙන්වන්න පුළුවන් 11 ආකාරයේ සමගතියක් කියන කියලා ඒච්චරම සමතල සමාන්තර බව පෙන්වන්න බෑ අපි කෙසේ නමුත් අපි බලමු මේ සර්වඥාන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ යාකාජ වේදනා අතීත අනාගත පච්චුප්පන්නාව අපිට වේදනාවේ කාලය අනුව කාලමානය අනුව දේශය නැත්නම් ස්පේස් එහෙම නැත්නම් අවකාශය කියන එක තමයි දිග බලල උස කියන එකෙන් මැනෙන්නේ. කාලය අනුව මයින්කොට සර්වචනාසී පින්නදී කාල පින්නා තියෙන ඉච්චරයි මේ කාලය අනුව වරනකොට අතීත අනාගත පච්චුප්පන්න කියලා තුන් කාලයක් දක්වනවා. ඉතින් ඒකදී වේදනා යම් ප්‍රමාණයක් අපිට අතීතයේ තිබුණා නම් ඒව අපි මතකේ තමයි තියෙන්නේ. ඊගාවට අනාගතය අනිවාර්යයෙන්ම අපට සැප දුක් වේදනා දෙකක් එන බව අපි දන්නවා හැම චිත්තක්ෂණයකම. ඉතින් ඒකදී අපි සුතක්ෂණ ස්වරූපේ තියෙන මේ ඉන්න පුළුවන් තක්වත් වේදන කාකල් වේදනා සැප වේදනා වෙනවා නම් මොන ක්‍රමයකට මොන ආකාරයකට අපිට ඒක සැප වේදනා සුඛ වේදනා බාටපත් කරගන්න පුළුවන්ද කියන ඉල්ලීම ඒක නැත්නම් ඒ අවශ්‍යතාව ඉෂ්ට කිරීම තමයි මේ ලෝකායත විෂයන් වශයෙන් අපි ළඟ තියෙන මේ දැනුම ඥාන, තාක්ෂණ, ශිල්ප පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මේ අනාගත වේදනාවේ අපේක්ෂා වශයෙන් නම් තියෙන්නේ ඒකාන්තයෙන්ම සැප වේවා කියලා. නමුත් මූල ධර්මානුකූලව අපි දන්නවා බණහන නැත්නම් ඒ වගේ පරිසරයක ලැහැච්චක්කත්ෝ මේක සැප දුක් දෙකේ කලවමක් තියෙන කියලා. නමුත් ඉස්සරහට හෝ එන්න තියෙන දුක් වේදනා Tamande විතරක් නෙවෙයි Tamange හිතවත් චිත්තවන්ත කෙනෙකුට මේවා නොඒවා කියලා හිතන් තමයි මේ පින්දහම් කරන්නේ. ආගමික ජීවිත ගත කරන්නේ. මොකද කෙසේ වුණත් ඒක සබ දුක් දෙකම කියනවා. ඊට පස්සේ මේ වර්තමානයේ අතීත අනාගත පච්චුප්පන්න ප්‍රත්‍යুৎපන්න දුක ප්‍රත්‍යুৎපන්න වේදනාවෙත් කාරාතිනම් කියනවා. මේක සැප වේදනාවක් මේක දුක් වේදනාවක් වශයෙන් ආන්න යුවයිටිස් අපි උළුවාන්තරම් උත්සාහ කරනවා වර්තමානයේ උළුවාන්තරම් සැප පමණක් නැත්නම් දුක පැත්තකට දාලා සැප පමණක් ලැබීමේ අවශ්‍යතාවය. එතකොට අපි මේ ඉන්දනයක්ම ඒ සැප වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් සැප වේදනාවක් කියනකොට ඒක මගේ කියා ගන්නත් එනනම් මම වාසනාවන්තයි මම තෙරපින් කරලා තියෙන නිසා මට සැප ලැබුණා මම ජීවුවා මම හරි ගියා. ඒ වගේම දුක් වේදනාවක් වෙනකොට ඒක මගේ පරාජයක් මට වෙච්චි ව්‍යසනයක් හැබැයික් විතර සලකාගෙන මේ වේදනාව නිසා අපි හරියට මේ සැලෙන ගතියකටපත් වෙනවා. නමුත් මේ තුන් ආකාරයකම අකීතනාගත පච්චුප්පන්නා කියනවා මේ වේදනා කුලීදිම මේ වේදනා නීතම්මනීසෝ හමස්මින්ස්මීසෝ අත්තා කියලා මේ මම නෙවෙයි මේ මගේ නෙවෙයි මේ මගේ ආත්මය නෙවෙයි කියලා හැසිරීම අපේ සාමාන්‍ය සැප ලබා ගැනීම අදහසින් ඉගෙනගත්ත පාඩම් පන්ති වලට ගැලපෙන්නේ නැහැ. අපි ඔය සුඛෝපභෝගී කියන ගත කරන හදන ජීවිත සාර්ථක වෙච්චියත් හෝ ඒකට දියදී කරන යන අයට මේක එච්චර මිහිරි පාඩමක් වෙන්නේ නැහැ. ඒ වගේ මේක අභ්‍යාසයක් වුණු කල යුක්තක් හැසිරිය යුක්තක් විදිහට පේන්නේ නැහැ. වෙනුණා ඒ දෙක අතර හුරස් පරස් ගතියක් තියෙනවා. සුඛය උපභෝග කරගෙන ජීවත් වෙන්න හදන ඇත්තොයි මේ සෑම වේදනාවක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනක සලකන්න බලන මේ සර්වඥාන්සේ අපිට ලබා දෙන්න හදන උපදේශයත් අතර සෑහෙන පාඩලයිලක්. ඒ කියන්නේ දෙපැත්තට ගමන් කරන ගතියක් තියෙනවා. ඒ නිසා සුතමේ වශයෙන් නැත්නම් මේව කෙනෙක් කියනකොට අතීත වේවා අනාගත වේවා ප්‍රතිඋත්පන්න වේවා ඒ සෑම වේදනාවක්ම මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා බලන්න ගත්තොත් ඒ ගන්න යම් කිසි කෙනෙක්ගේ සුතමේ ඥානෙ මේක වටින බණ, මේක මේ කෙලින්ම ජීවිතේට සම්බන්ධ වෙන බණ, ප්‍රායෝගික බණ, භාවනාවට සම්බන්ධ වෙන බණක් කියලා ඒක හිත වද්දා ගන්න එකම සෑහෙන අභියෝගයක්. සෑහෙන විප්ලවීය අභියෝගයක් පිළිගන්නේ කොහොමද? ඊට පස්සේ ඒක හිතට දාලා චින්තාමේ වශයෙන්, අන්වේඥාන වශයෙන්, තර්ක ඥාන වශයෙන් කල්පනා කරලා හැබෑනේ නම් මේ කොච්චර සැප සොයාගෙන ගමනේ ගියත් අවසාන ඵලයේ වශයෙන් අපිට ලැබලා තියෙන දුක නේද? ඒ නිසා මේ සැප වේදනාවක් නම් සැප සොයා යන ගමනක් නම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියොත් ජීවිතයට ජරේ නැති වෙනවා. මොටිවේෂන් එකක් නැති වෙලා. ඒකකොට ඒ කොච්චර විදියට සැලසුම් කරත් කොච්චර ශිල්පීය ඥාන පාවිච්චි කරත් කොච්චර ලෝකායත දැනුම තිබුණා අවසානයේ පාදම පොදුවේ බලනකොට යටින් දුවන සේවාව නම් දුකයි කිව්වොත් නම් සමහර විට ඒ දුකම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියනනම් පෙළඹෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි ප්‍රශ්න තියෙන්නේ මේ ඔක්කොම ඉවර වෙන්නේ දුකෙන්ද? එහෙම නැත්නම් ඒක වගේ දෙයක් පිළිගැනීම පරාදයක් නෙමෙයි. ඒක නමයි පිළිගැනීම අපි නැච්ඡාත්යක් නෙමෙයි. ඒකට මිනිස්සේ ප්‍රගමණය ප්‍රගතිය නිර්මාණශීලීත්වයට කෙනෙකුගේ බාධාවක් වෙන්නේ නැද්ද කියන තර්කය සාමාන්‍ය චිත්තාමය මට්ටමේ වුණා. සිද්ධ වෙනවා ඒ නිසා මෙවැනි ධර්මදේශනාවල දුබදෙනෙක් නාස්තික ධර්මදේශනා උච්ඡේද දික්කියට වැඩෙන ධර්මදේශනා එහෙම නැත්නම් පසුගාමි ධර්ම දේශනා කියලා නැත්නම් දුක්ඛිත ධර්ම දේශනා. මැසෝ මැසෝචිස්ට් නැත්නම් සෑඩිස්ට් කියන විදිහට කියන විදිහට මේ දුක අදහන දුකට වඳින දුක සමාදන් වෙන ධර්ම දේශනා කියලා ඒක පිළිගන්නක් කැමති තුමක් තමයි මම දන්නේ වැඩි ජනගහනයක් ඒකට කැමති වෙලක් නැහැ ඒක මොකද ඒක පිළිගැනීම පවා ඒ ප්‍රගමනශීලී ගතිය නිර්මාණශීලීත්වයට බාධාවක් වෙනවා කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් අන්නේ විදිහට සුත්තමේ ඥානයේදී තේ වර්ජනයක් ඝර්ෂණයක් එහෙම නැත්නම් පිළිගැනීම දුෂ්කරතාවයක් තියෙන චින්තා මේ වශයෙන් මුත්තේම කියන දෙයක් ක්‍රියාවට නගයිද කියලා. දුක්ඛ සේ දුක්ඛතෝ කියලා කියන දුක්ඛසේ වර්ණගලා ඒක බලන්න පෙළඹෙනවා කියන එකත් ලොකුම ලොකු අභියෝගයක්. ඒ නැත්නම් ඒ පරිේශයට ආර්ය පරිේශණය කියලා කියනවා. ඒ නිසා මේ දුක වේදනා කියන වචනේ ගන්නවා. මේ වේදනා කියන වචනේදී මේ සියල්ලම අතීත වේවා අනාගත වේවා පච්චුප්පන්න වේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා වේදනාව නිකන් පරතෝ සංකල්පේ අනුච්ඡේදයක් වාගේ පිට සිට බලන්නක් වගේ බලන්ට භාවනා කරනවා කියන එක එනිසා වැඳී යුක්තක් පිහි යුක්තක් කියන කොහොම වටිනා දෙයක්. ඒක මොකද හේතුව අර මේ මොළ ධර්මයක් වශයෙන් හෝ දර්ශනයක් වශයෙන් හෝ පිළිගැනීම පවා ශාමත්ව දුෂ්කරයි. ඒ නිසා කෙනෙකුට භාවනා ආරම්භයේදීම මේ ඇති නැති වෙන වේදනා සැප වේවා දුක් වේවා දුක් සුඛ වේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කල්පනා කරලා බලන්න භාවනා පන්ති අභ්‍යාසෙදි කියලා දෙන්නේ නැහැ. ඒක කියලා දෙන්න ඉස්සරලා නැත්නම් වේදනානුපස්සනාවට යන්න ඉස්සලා වේදනාව අනුව බලන ගතිය. වේදනාව කියලා කියන වේදනාව එනින වේදනාව සැප වේවා කියන අනුව නෙවෙයි. ඇති හැටියේ වේදනාව ඇති හැටියෙන් බලන ගතිය ඇති කරන වේදනානුපස්සනාව උගන්වන්නේ කායනුපස්සනාව නැත්නම් කායානුගීසී කාගියාසී කරලා ඉවර වෙලා සත්‍ය සහ සමාධිය ඇති වුණාට පස්සේ නිසා සතර සත්වට්ටාන පෙළ ගැසලා තියෙන ඉස්සල්ලා වේදනා කායන පස්සනාව ඇති කරලා ඒ කායන පස්සනාව තුලින් ඒ සතිය සමාධිය දියුණු කරගෙන කාය එක තැනක පවත්තන පුරුදු වෙලා එහෙම නැත්නම් හය අරමුණින් එන හය ద్వාරෙන් එන අරමුණු වල අනිත් දේවල් මේ සතිය ඇති කිරීමේ නාමයෙන් වසා තබලා කයට එන ස්පර්ශ පමණක් විශේෂෙහි ආරම්භ යොමු කරගෙන පිට යොමු කරගෙන සතිය යොමු කරගෙන සතිය සමාධිය දිනුනාට පස්සේ ඒ කය දැන්පත් ගතිය මතින් ඊගාවට පහළ වෙන වේදනා දිහා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන එක තමයි සර්වඥාන්සේ ඉදිරිපත් කරපු උපදේශ පාඩම. ඒකයි කායන පස්සනාවේදී අත්‍යව වහගෙන කනින් නාසයෙන් දිවෙන් එන අරමුණු පුදුආන්තරක් දීනා මට්ටමට පත් කරගෙන මේ හුලං හුස්ම වදින හුස්ම ගන්න එළන එළන ගන්න හුස්ම විශේෂයි කායන් පසන වශයෙන් දීර්ඝ හුස්ම කෙටි හුස්ම නැත්නම් හුස්ම මුලුල්ලම මුලමදාග වශයෙන් බලලා හුස්ම සංසිඳව ගන්න. පස්සම්බය කාය සංකාරම් කියන විදිහට ආස්වාද ප්‍රසාදික සංසිඳුණාට පස්සේ ඒකෙන් මේ පුද්ගලයාගේ අර අවශ්‍ය කරන මේ කියන වේදනාවකී අතීත වේවා අනාගත වේවා ප්‍රත්‍යুৎপন্ন වේවා වේදනාව વિશેයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා පරතෝ සංකල්පයකින් බාහිරේ දෙයක් බලන්නාසේ බලන්න පුළුවන් පෙළගස්ම සික්වීම ශික්ෂණයක් අත්කලා දෙනවා. එහෙම නැතුව කෙලින්ම කරන්න බෑ කියන එක වගේ තමයි බැලු බැලමට තේරෙන්නේ. නමුත් ඔය දැනට තියෙන ප්‍රසිද්ධ භාවනා ක්‍රම ගත්තාම උඹ දෙනෙක් මේ විශේෂයෙන් ලංකාවේ දැන් තියෙන අන්තවල තියෙන මේ ගෝයික තුමා ඉදිරියට කරන භාවනා ගොඩක් වෙලාවට මේ වේදනාව වස්නාවම තමයි විශේෂණය කරන්නේ. නමුත් ඒක ක්‍රමයේ හැටියට මුලින්ම දවස් කීපයක් අර ආනාපානිය අනුවගේ පය අනුගේ සතියකින් සතිය පිහිටුවලා ඊට පස්සේ අර වේදනාවටම තමයි යොමු කරන්නේ. එතකොට කෙනෙකුට ප්‍රශ්න ගන්න පුළුවන් ඒ දවස් වගේ ඍජු නැත්නම් හරිලා කියලා. කාලානුරූප භාවනාවක් මේ කරනකොට වේදනාවක් ප්‍රශ්නාට ඇතිවෙන්න සමාධියක් ඇති වෙන සත්‍යයක් යාළඟ තියෙයිද පුළුවන් වේද වේදනාව හැම කෙනාටම කරන්න කියලා. ඒත් එහෙම හැම භාවනාවක්ම හැම කෙනාටම හරියන්නේ නැහැ. නමුත් හරියන කෙනෙකුට ඉඩ තියෙනවා. ඒ මොකද ඒ සතිපට්ඨානය පිළිබඳ දීවිලා තියෙන ඒ සතිපට්ඨාන සංයුත්තේ සංවිතනිකා සතිපට්ඨාන තියෙන සංයුත්තේ බලනකොට සර්වඥාන්සේ දේශනා කරනවා කෙනෙකුට මේ තියෙන පෙරලෙන ගතිය විපරිණාමය ස්ථිරභාවයක් නැතිකම තීරු ගන්න කයත් පිහිට කරගන්න පුළුවන් වේදනාවත් අපි මේ අද මාතෘකා කරගත්ත වේදනා චෛතසිකය පිහිට කරගන්න පුළුවන් චිත්ත ධර්මයි නැත්නම් චිත්තානුපස්සනාවත් පීඨ කරගන්න පුළුවන් නැත්නම් ඉහළම සතිපට්ඨාන වෙන ධර්මානුපස්සනාවත් පීඨ කරගන්න පුළුවන් නැත්නම් පළවෙනි මාර්ග ඥානෙ ලැබීමට මේ හතරම දොරටු හතරක් වෙනවා කියන්නේ. නිසා කායනුපස්සනාවෙන්ම යයිතු කියලා එකක් නැහැ. නමුත්තර බොහෝ දිනාට එකවර පාඩම් පත්‍ය උගන්වනකොට කාටත් තේරෙන ක්‍රමයට 1 2 3 4 ක්‍රමී අනුකීර්ව ක්‍රමයට යනකොට ආනපසනාව හරහා වේදනාන පසනාවට ගිහිල්ලා වේදනාන පසනාව හරහා චිත්තාන පසනාව ධර්මාන පසනාව ඉනේන කාර්යයට භාවනා කරන එක තමයි කරන්නේ කෙසේ නමුත් මේ සතිපට්ඨාන සංයුක්තය හදාරනකොට ඒ හදාරපු ඇත්ත මත කරලා පෙන්නලා තියෙන්නේ පුසක්ජන භූමියේ ඉඳලා ඒ ආර්ය භූමියටපත් කරන සීක භූමියටපත් කරන සෝවාන් මාර්ගය වගේ ඥානයකට කායන පස්නාවෙන් වේදනාන පස්නාවෙන් චිත්තාන පස්නාවෙන් ධම්මාන පස්නාවෙන් වගේ සමාධියට අතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් පළවෙනි මාර්ග ඥානේ සාක්ෂාත් කරන ඉදිරියට ගමන් කරන කෙනා අරියත් මාර්ගයේ කියන මේ සීක භූමිය ඉවර කරන තන සීක භූමියට පත් වෙනකොට සතර සතිපට්ඨානයේ විශේෂම ඒකාකාර පරිච්ඡයක් දක්ෂකම අත්‍යවශ්‍යමක් තියෙනවා. ඒ සර්වසංසී වේදෙන්ද උපමාවක් විදිහට පෙන්නනවා මේ වේදනානුපස්සනාවටම නෙවෙයි මේ ගැළපෙන සතර සතිපට්ඨානයටමයි හතරමං හන්දියක් තිබුණොත් ඒ හතරමං හන්දියට උතුරු දිශාවෙන් එන වාහන හතරමං හන්දිය පහු කරන දකුණු දිශාවට යනවා. දකුණු දිශාවෙන් එන වාහන උතුරු දිශාවට යනවා. නැගෙනහිර දිශාවෙන් එන වාහන හතරමං හන්දිය පහු කරගෙන බටහිර දිශාවට යනවා. බටහිර දිශාවෙන් එන වාහන හන්දිය පහු කරන නැගෙනහිරට යනකොට කවදාකවත් ඒ අතරමං සංකීර්ණ මැද දුවිලිච වෙන්නේ. එහාට යන වාහනේ මෙහාට යන වාහනේ කොහොමද ගහගෙන යන්නේ? අනිත් වගේ සතරසත්වත්තානේ බැලුවට පස්සේ සිතක సంతානයක කිසිම ක්ලේශයක් ලේශයක් වශයෙන් තිතරුයි. නමුත් අපි මේ වගේ දේශනා ගතමගේ පිටකේ කටයුතු කරනකොට බලාපොරොත්තු වෙන වගේ මේ අරියත් මාර්ගයේ සඳහන් වෙයි බොහෝ විට මේ පළවෙනි මාර්ගය නැත්නම් ශීක භූමියටපත් වීම වගේ දෙයක් බලනකොට වේදනාවේ සෑහෙන දැනගත යුතු දතේතර තොරතුරු රාශියක් තියෙනවා. ඒකේ පළවෙනිම ටික තමයි මේ අතීත වේවා අනාගත වේවා ප්‍රතිඋත්පන්න වේවා මේ වේදනා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන එක තමයි මේ මෙතන ඇත්තටම කියනවා නම් පස්සක මහණුන්ගේ නැත්නම් මේ සූත්‍රයේ රසවිමත් එක බලනකොට නම් ඒ වෙනකොට සෝවාන් වගේපත්ලා හිතුවම මාතර පස් නමකටයි මේ දේශනා කරන්නේ. නමුත් මේ අපි දන්නා සූත්‍රයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පස් ආකාරය බලනකොට අර සතරට වටාන ගැන සෑම දෙයක්ම ගැලේ. ඒකේ එක ජවනිකාවක් තමයි මේ වේදනාව ගැන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන එක ඒකෙමත් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අතීත අනාගත ප්‍රතිපන්න වශයෙන් කාලය අනුව මේ වේදනාවක් කෙනෙකුට ಗುಣ ගැයෙන හැටි ඒ තුනම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කීම පුදුම සෙල්ලක්කාර එහෙම නැත්නම් රැඩිකල් වාදී ප්‍රකාශයක් ඕනම කෙනෙකුට වේදනා ලැබපු Taman ලැබලා තියෙන ජයපරද අනුව තමයි යාගේ චරිතය ගොඩනැගෙන්නේ. පෞරුෂත්වයේ පැහැදිලා තියෙන්නේ මේ තාක්කල්ලි සුඛ සැප ජය ඇතිවෙච්ච කෙනා නම් ජයග්‍රහී චරිතයක් කියනවා. අපෞෂත්වයක් කියනවා හැම වෙලාවෙම හැක් සංඥාවක් ඇති වෙනවා. ඒ වගේම දුක්ඛ සහිත දෙයක් ඇති වුණොත් එහෙම හැම කෙනෙක්ගේම කොන්වෙච්ච චර්යාවක් වුණොත් එයාට පරාජිත චර්යාවක් වෙලාවෙම පසුබාහන චර්ක තියෙන නිසා එහෙම කෙනෙක් ඒ තමන්ගේ චර්චේ ගොඩනගන්න හේතු වෙච්ච මේ වේදනා ස්කන්ධය, වේදනා ස්කන්ධ, වේදනා කය මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කොහොමද සලකන්නේ කියන එක හරිම අමාරුයි. චර්කේට අල්ලා හිතාගන්න. නමුත් මේ ධම්මපද ගාථා නැත්නම් ඒ සංගීතනිකායේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා ඒ සර්වඥාන් කිසිම පැකිලීමකින් තොරව. ඒ යම් යම් අවස්ථාවල මේ උපමාවේ නැත්නම් මේ ක්‍රමයෙන්ම තාමත්ම දුකේ අන්තිමටමපත් වෙච්ච ඇත්තෝ ඥානවන්තයත් වෙන්න ඇති පෙරපින් කරපැත්තෝ කොට දාලා ඒක ඔය අචීතනාගත පච්චුප්පන්න කියනකට සම්බන්ධ කළකොට දක්වස්තාවක් තමයි මේ සම්තතියම චිතුමාගේ කතාවේ සඳහන් වෙන්නේ ඒ කුසල රජුගන්ගේ ප්‍රාන්ත රාජ්‍යයක ඇතිවිච්ච සිවිල් යුද්ධයකට රජුරෝ ඇමතිවරයෙක් කරනවා පිරිසක් පිරිවරක් දීලා යුද පිරිවර පිරිසක් හමුදාවක් ඊළඟ ඒ ගිය ශ්‍රේඛිනා තමන්ගේ හමුදා ਵਿਚාරයට වැඩි විනාශ කරගන්නෙත් නැතුව ඒ ප්‍රාදේශීය ප්‍රදේශයේ තිබුණේ ආරවුල යටපත් කළ ජයග්‍රාහීව නැවත පැමිණේ. තමයි චාමේක සෝදාජුරෝ ඒ පුද්ගලයාට අත්දවසක් රජ සම්පත්තිය දෙනවා. රාජ්‍ය පැවරුවා කියන එක නෙවෙයි. එයාට දෙන ඕනෙම මේ රජෙක් විසින් විදින සැප විඳීමට අවස්ථාව දෙනවා. ඒකල රජුරෝ මේ ඕනම දෙයකට යා වියදම බලා ගන්න අතර අජුරගාවට හොඳම නැටුමට ගැනට වයමට දක්ෂ නලගණක් එහෙම නැත්නම් කුරංගනාවක් නාටිකාංගනාවක් දෙනවා ඒ දවස් හතේ මිතුමව පිනවනවා. ඉතින් මේ මිතුමත් ඒ වෙලාවේදී සම යුද්ධයට පෙළඹුණා වූ සමවයස් පිරිසත් එක්ක මත්කණින් මේ මත් වෙලා අනිකුත් ආහාර පාන වලදෙමින් කුයන් ශ්‍රී නරඹමින් ජල ක්‍රීඩා කරමින් නාටක බලමින් නැතුම් ගැයින් වැංගල යදෙනවා. කියලා හත් වෙනි දවසේ ඒ පුද්ගලයා ඇතෙක් පිට දැරසිලා රජාන්දුමේ රාජකීය පෙරහැරක් විදිහට යනවා මේ මාලිගාව පැත්තේ ඉඳලා එමෙති තුමාගේ මන්දිරයේ ඉඳලා උයනට යනකොට සර්වචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක අනිච්චිසාවෙන් එනවා පිට පාතුවා. ඒ වඩිනකොට සර්වචන් වහන්සේ මේ උදාර ලීලාවෙන් ඇතෙක් පිට රජකීය යන ඇමතිතුමා යාගේ නම දීලා තියෙන සම්පති කියලා සම්පති ඇමතිතුමා දැකලා ආනන්ද ස්වාමීන් කියනවා අදම මේ මනුස්සයා රහත් වෙනවා අදම මරණයටපත් වෙනවා චේතෙන්දි ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක දරා කියා ගන්න බැරි වෙනවා ඒ කියන්නේ හිතා ගන්න අමාරුයි සම්පූර්ණ රාජශ්‍රීයක ගත කරන කෙනෙක් එකක් මේ වගේ දීමත්ත නතුන් ගයින් වෙයි ජීවත් වෙන ඒ ඉන්ද්‍රිය පිනවීමේ සංකප්පණයේදී සිටින කෙනෙක් මේ තාම උදාහරණකට අවිල පන්සිල් අරගෙන දායකකාරකෙක් වෙලක් නැතුව කොහොම රහත් වෙනවද? දැන් ටික මේ ගිජි පිටින් ඉන්න මනුස්සයා කොහොමද නද මරනවා කියන්නේ. ඒක ඉන්සයික ඇහිච්ච සෑම දිනම දෝෂාරෝපණ මොහාවෙන් හිතේ තියන්නව සර්වඥාන්සේ කට කහනවට වචන කතා කරන කෙනෙක්. කිසි නමුත් අද සර්වඥාන්සේ බොරු කියනවාද ඇත්ත කියනවාද කියලා බලා ගන්න උඩ වැඩක් කියලා කවුරුත් වගේ පාරම්භාමේ ඉන්නවා. එන්නකොට මේ අසුමයි වියෙන්ද ගිහිල්ලා ඒ උයන අයිනේ වේදිකාව සකස් කළේ නලගනක නටන්න සකස් කරලා උදටෝම වීමත් උදටෝම මේ භෝජන ගනිමි ඒ නාටක නාට්‍ය බලබලා ඉන්නකොට ඒ හතරි දවසේ ඒ නාටකාංගනාව වේදිකාවට නටමින් ඉන්න ගමන්ම වැටිලා එතනම නැගුණා. ඇත් එකක් ඇරලා කටත් ඇරලා මැරලා වැටුණා. ඉතින් මේ උගදෙනෙක් හිතනවා මේ නාට්‍ය රිජාවනිකාවේ හැටියට මැරෙන්න තියෙන එකක් කියලා. බලනවා කරනකොට ඇත්තටම. ඒකවල තමයි කට්ටියට දීපෙවන් හිදේ. ඒතර හැම ලාංකිකයේ හැමතුමාගේ ලාංකිකට බලනකොට ඇත්තමයි ඉච්ඡාම මේ දවස් හතම නැතිමින් ගෑවිමින් වැයුමින් සෑම අංගයකින්ම ඒ හැමතුමා පිනෝකුවේ නලගල වැටිලා. වැට්ට මැරිලා මේ සම්පූර්ණ ඔක්කොගේම අවධානය ඉන්නේ නැති වේදිකාවට. ඉතින් ඒක මට අදහස් කරන කට්ටිය සඳහන් කරන ඔය ඒ නාටිකාංගනාවල තියෙනවා සමන්ගේ ඇඟේ සුඛනාමී බව පවත්වාගෙන යාම සඳහා කෑම නොගැනීම නිසා ඇතිවෙන ඔය ඇනොරෙක්සියා කියන එක. ඒගොල්ලෝ ඇඟේ සුඛනාමී බවට පවත්වා ගැනීම සඳහා කවදාකවත් බඩපිරෙන්ට කෑම කන්නේ නැහැ. ඒ නිසා අර දිගටම මේ කටයුතු කරනකොට විශේෂයෙන්ම ශාරීරික ශක්තිය ගොඩක් වැය වෙනවා. නමුත් මුගක් ආව ඇඟතර වෙයි. අර සලිත ලලිත ඇඟේ සුඛ නම් මේකම නැති වෙයි කියලා මේක සමහරව මානසික රෝගයක් වඩපත් වෙනවා. ඉතින් මේ වගේ කෙනෙක් වෙන්න ඇති සමහරව. දවස් හතක්ම නැතුවා ෂෑම් බීම නැතුව අන්තිමට අවසාන ශක්තියත් ලැබුණාට පස්සේ මැරෙලව. ඉතින් මෙතෙන්දි මේ සංකේතයන් තුමාට මහ විශාල සංගීයක් ඇතුණා මේ හත්වෙනි දවසේ රජසප්ප විදින ඒ තමන් වැඩිම පිනවපු ඒ කිනාවේ මේ වියෝව මොනම විදියකින්වත් හිත සංසිඳව ගන්න අමාරුයි. ඒකට අර මතක් වෙලා තියෙනවා පින්නපාත් වත්න බුදුහාමුදුරුවෝ උදේ දැක්කා. ඒකදී සිද්ධියේදී සඳහන් කරන ඇතාවුනේ ඉඳලා ඔළුව පාත් කරලා බුදුරජාණන්ස්ට ගෞරව කරලා. ඒක තමයි ආනන්ද ස්වාමීන් මතක් කරලා තියෙන බුදුරජාණන්ස් මේ ගෞරව කරන එක නම් අද දවසේ රහත් වෙනවා අද දවසේ මේ පින්නපාත්. ඉතියා අනිත් ඔක්කොගේ මොන දිහා බැලුවා මොනම විදියකින්වත් දාදා ගන්න බෑ වහාම ශීනා සකස් කරගත්ත සර්වඥාසේ ඉන්න තැනට පැමිණෙනවා පැමිණි වෙලා ඒ සංසිද්ධිය කියවර පස්සේ සර්වඥාසේ මතක් කරනවා ඒ ගිය අතීතය අමතක කරා එන්න තියෙන අනාගතයත් මම මගේ කියා ගන්න එපා. වර්තමානයේ හිත පවත්තා. වර්තමානයේ හිත අර අතීතයත් එක්ක ගාගත්තොත් තමයි ඒ Taman එක්ක ඊට තව කෙනෙක් වියෝකින් නැත්නම් ප්‍රිය විප්‍රයෝගයක් ඇතිලා සැලෙන්නේ. නමුත් අතීතය අමතක කරන්න පුළුවන් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කිය. ඒ වගේම ඉස්සරහට එන දේවල් ගැන සැලෙන්නේ නැතුව ඉන්නවනම් වර්තමානයේ හිත පවත්ලා බැලුවොත් වර්තමාන හිත පවත්න්න පුළුවන් කමක් තියෙනවා නම් සතියේට ඒකට අර අතීතයෙන් එන පශ්චාත්තාපේ හෝ අනාගතය පිළිබඳව එන තිගැස්ම ආශාවෙන් කුහුලිත කමින් ඇති නැති කැස්ම නැතුව වර්තමානයේ සම්පූර්ණයෙන්ම අර දෙකෙන් කලවම් නොවිච්ච මාත්තු නොවිච්ච හිතක් පවත්වන්න පුළුවන් ඒකේ ඔය කියන දුක නැහැ. වර්තමානයේ පවත්වන්න පුළුවන්. අන්න ඒකට හිත ආවෝ ඒක ඔබතුමාට දැන් ගන්න පුළුවන්. ෂර මේ චිත්ත පීඩා නැත්නම් වික්ෂෝප හිතාව අනාගතය පිළිබඳ කොච්චර ටිකකින් හිත තිබුණත් වර්තමානට ගන්න පුළුවන් ක්‍රම හැම මිනිසෙකුටම හැම වෙලාවෙම තියෙනවා. කොච්චර දුකක් අන්න ඒක අදහනවා නම් එතෙන් ආවොත් එහි કોઈ කෙනෙක් වික්ෂෝපේ හොති ගන්න නැහැ. ඒ නිසා වර්තමාන ඩයිල සැනසෙන්න කියනකොට පද හතරයි සඳහන් කරන්නේ පද හතර අච්චර දුකටපත් වෙලා වේතරපත් වෙලා වෙන කෙනකින් ඒක සංසිඳව ගන්න බෑයි කියන සංකච්ඡාවක් උනට වැටහිලා ඒ පද හතරකම රජාතුන් ඇඳගෙන පහත්ච්ච බව සඳහන් කරවචනාංශයේ මේ ඊට පස්සේ ටික වේලාවක් ඒ අර සම්පූර්ණ තත්ත බල දුක හිටපේකන මිටින් ගිහලා හරි කුරුල්ලෙක් වගේ හිතින් දහස් කරගත්තට පස්සේ යාට තේරුණා මොකක්දෝ මේ වේදනාවන ප්‍රශ්නාව දිගේ ගිහිල්ලා ඒ අර තිබුණු සම්පූර්ණ චෛතසික දුක හිතටපත් වෙලා තිබෙන දුක සම්පූර්ණ මේ බුදුරජාණන් වහන්සේගේ වචනත් එක්ක අයින් කරුවට පස්සේ විශාල වෙනසක් වුණා කියලා බලනකොට මේක සම්පූර්ණයෙන්ම ආශ්‍රයෙන් මිදලා කියන ඊට පස්සේ බලනකොට ආවුස නැති බව තේරෙනවා. ප්‍රතිවික්ෂා කරලා බලනකොට ආවුස නැති වෙයි පස්සාරවතනාසේ වැදලා පැවිදි වෙන්න වෙලාවක් නැහැ. වන්දනා කරලා පින්නම් පාන්ට අවසර දෙනවා. පින්නම් පාන්ට අවසර දෙනකොට සංඝයා වහන්සේලා හතර කුකුසක් ඇති වෙලා තියෙනවා මේ අපි අරණියකට වෙලා පැවිදි වෙලා මෙච්චර කල් භාවනා කරනවා අපිට එහෙම එකක් නැහැ මේ අතික් පිට ඉන්න රජාණන් නැදගත්ත මේ කෙනා කෙරෙහි පින්වත් කාට අවසර දීලා සාතනාචනවකට කළ යුතු ආදාහන කටයුතු වල ਸਰවඥාන්සේ අනුමත කරනවා කියන එක සැකපාල. ඊට පස්සේ ਸਰවඥයන් සඳහන් කරනවා රජාඳු නැද්දා පැටික් පිට හිටියා කෙලස් කපන්න පුළුවන් නම් එයාටම රහතන් වහන්සේ කියනවා. ඉතින් එතනදී සිද්ධ වෙන්නේම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න මේ වේදනා චෛතසිකය හරහා තමයි. ප්‍රශ්නේ බුදුහාමුදුරට ගෙනලා දෙන්නේ වේදනා චෛතසිකය නිසා. තමන්න මොන විදියකින්වත් සංසිඳව ගන්න බැරි වේදනා චෛතසිකයකයි පැවෙන වෙලාවකයි සර්වචන්ද වෙන මොනවාක්වත් කියන්නේ. දැන් බීලා ඉන්නේ වංශිල් අරගෙන නැහැ. කොහොම සමාදම් වෙන්නේ නාල හිටෙන්න. ඒ මොකක්වත් ඒ වෙලාවෙදී මැදලා ගත්ත ගමන්ම හරියටම ඇනේටම මිචි ගහපුවාම වදින. ඒක මේ මහසිදායක ස්වාමීන් වහන්සේ තමන්නාසිකේ පොත ලියන වෙලාවේදී සීලය ගැන මතක් කරන වෙලාවදී මේ සංසතියමතුමාගේ සීතිය මතක් කරලා පෙන්නනවා. එතනදී ඒ ටික මට පේන්නේ සදාචාරාත්මක වාදීන්ට කරන කෙනෙක් ලක්වා. මොරලිස්ලාට කරන කෙනෙහිලක් වගේ යම් කිසි කෙනෙක් ඒ වාගේ විශේෂ අවස්ථාවකටපත් වෙන්න මේ සීලයේ මෙච්චර කල් මෙච්චර හැඩ මෙච්චර කල් ප්‍රමාණ රැකිය යුතුයි කියන න්‍යායක් මෙතනදී අනුමත වෙන්නේ. මේ ਸਰවතනාංශයේ දකින්නකොටම ඒ අදිෂ්ඨාන වශයෙන් චිත්තක්ෂණ වශයෙන් සීලයක පිළිපදන. නැත්නම් ඒ හැමති කෙනෙක් ඒ වගේ දුකටපත් වුණාට පස්සේ මේ සියල්ල ඉක්මවාගෙන ਸਰවචනසකට යන්නේ නැහැ. ඒ මොකක්ද තිබිලා තියෙන ආකර්ෂණ ශක්තිය. නමුත් ඒක අර සම්ප්‍රදාන කුල කරන සිල්ලකීමකින් හෝ ਸਰවචනසේ සිල් රැකලා සමතේ වඩන්න සමතේ වල විපස්සනා කරන්න කායන වසනා කරලා සමීප වේදනාවට බලමු මොකක්ද. හරියට ඒ කාරණාවට කතා කරනකොට මේ කිසි විමුක්තිය වෙලා තියෙනවා. කටාචාරාවට මේ වගේ බණ කීකේ ඉන්නකොට තමයි හැදගෙන වැටුනේ උම්මත්තකව. ධර්ම කාන්තාවක් නිර්වස්ත්‍රව. ඒකෙදිත් ඒ ਸਰවචනසේ මොනවාක්වත් නැතුව ඒ ඉන්න යාර වෙන්න තව දෙයක් නැහැ. ඒ ධර්මතම ස්වාම පුරුෂයා නැතිලා දරුවෝ දෙන්න ව්‍යසනයටපත් වෙලා අම්මයි තාත්තයි මල්ලි දෙන්න ගම්වතුරට යට වෙලා ඇඳුම් නැතුව සියල්ලම පිස්සු එහෙම නැත්නම් නිර්වස්ත්‍ර හසන කාන්තාවක පත්‍රපත් අමිතා ගන්න පුළුවන් කුසලේශන පත්‍රිච්ච කෙනාට පරිවර්තනසි කියනවා සීලෝදී එතකොට ඒ සීලවන්ත නම් අපිට තේරුම් අරගන්න වෙනවා මේ පිටකෙනෙන් බලනකොට පේන තියෙන පුදුමාකාර දුකක් කාන්තාවක් කියනවා තමයි දරුවෝ දෙන්නාට ස්වාමියාට නැත්නම් අපේ තාත්තලා තියෙන බැඳීම සාමාන්‍ය පුරුෂයින්ට වැඩි කියලා කියන්නේ ඒ සේම වේදනාව විඳගෙන සතිය පිටවන්න පුළුවන් ගතිය තමයි සර්වකන් සඳහන් කරන්නේ මේ අතීත වේදනා, වර්තමාන වේදනා සහ අනාගත වේදනා කියන මේ තුන. අපි හැම වෙලාවෙම මේ සැලසුම් කරන්නේ ජය පරාජය තීන්දුව කරන්නේ වර්තමාන මොහොත ආඩ්‍ය කරන්නේ ඔටුළු බලන් දන්නේ නැත්නම් අපි පරදින්නේ මේ වේදනා නිසා. නමුත් ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කල්පනා කරගන්න පුළුවන් ශක්තියක් හම් වෙනවනම් ඒක පුදුම විදිහට ගංගා දිගේ ඉහළට ගහපදින කියන ක්‍රමයක් එහෙම නැත්නම් ප්‍රසූතගාමී ක්‍රමයක් වෙනවා. ඉතින් ඒක සඳහා ක්‍රමිකව යන වැඩ පිළිවෙල තමයි ඉස්සලා කායන පසනාවට ගිහිල්ලා මේ සතිය සමාධිය වඩ아가න එන එන වේදනාව વિશે මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන සංකල්පේ දියුණු කරන එකයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ සංකේතම් තුමාගේ හෝ කෙනෙක් තනිය පටාචාරා වගේ සිද්ධියක් අපි විශේෂ සිද්ධි කළ හැකි බවට ඉතිහාසගත සිද්ධි වුණාට හැම කෙනාටම මේව නොවෙන්න පුළුවන් ඒක සඳහා බැලුවොත් එම ඔය ආනාපාන සති සූත්‍රය වගේ කායන ප්‍රසනා කොටස පෙන්නලා තියෙන්නේ අර කලින් කියාපු විදිහට දීර්ඝ ආස්වාද ප්‍රස්වාසයේ කෙටි ආස්වාද ප්‍රස්වාසයට පත් වෙන හැටි ආයතන පත් වෙන හැටි ආශාර ප්‍රසවාස අතර හැටි. එම හොඳට තැන්පත් වෙලා ඕනට මොන දාලා ආනාපාන කියට පස්සේ ආනාපානේ මේ මුලය, මේ මැදය, මේ අගය කියලා ආනාපාන හුස්ම රැල්ල මුළුල්ලම සබ්බ කාය පරිසංවේදී විදිහට බලන්න. එතකොට ඇත්තටම මේ කය කියලා රූපකය වශයෙන් සම්පූර්ණ නියෝජනයක් ලබන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ. මුතන ආශ්‍රත් ප්‍රසවාස කාය සංඛාර වශයෙන් අපි සලකනවා. කායේ කාය කියන ස්කන්ධයේ කියන කන්දක් රූප කඳු ඝන ඒ සියල්ලම නියෝජනය කරන්නේ අර මේ පණයි කයක් නියෝජනය කරන්නේ නැතුවම වැද්දී අඩියම පල්ල එහෙම නැත්නම් ඒකේ මණ්ඩි විදුණාට පස්සේ ඒ ටිකට කියන්නේ කාර සංඛාර අනේ සංඛාර වශයෙන් පෙන්න ආනපාන ආශ්‍රව ප්‍රසාර අනේක සංසිද්ධියගෙන යනකොට මුලමෙද වශයෙන් බලුවාම රසමය කාය සංකාර කියලා හතරවෙනි පදේදී ඒ ආනාපානේ සංසිඳින්න පටන් ගන්නවා. මේ සංසිඳින්නේ තාරාතිරක් කියන. ආධුනිකයට ලාවට සංසිඳුණත් ලොකු සතුටක් ඇති වෙනවා එහෙම නැත්නම් ලොකු ඉස්පාසුවක් ලැබෙනවා. නමුත් ඒක හුඟක් කුරුතු කරන්නයි කියලා කියනවා සංසිඳීමේ කෙලවර ක්‍රමයක්. සංසිඳීමේ හොඳ පරිචයක් කරගන්න. මේ මේ සංසිඳුණාට පස්සේ වේදනානුපස්සනාවට හැරෙන්නේ ආනාපානේ පීති පරිසංවේදී අසසිස්සාමීති සීක්කති පීති පරිසංවේදී පසසිස්සාමීති සීක්කති සුඛ පරිසංවේදී අසසිස්සාමීති සීක්කති සුඛ පරිසංවේදී පසසිස්සාමීති සීක්කති ඉතින් මෙතනදී භාවනා කරන විට මේ පිළිබඳව පිළිගෙන අත්ොත් 150ට වැඩි පිළිසක් බොහෝ විට මේ ආනාපාන සති භාවනාව හෝ නැත්නම් වෙන භාවනාවක් කරලා මේ සංසිද්ධියාවට ඇවිල්ලා ඉඳ ඉඳ තියෙනවා. මම හිතන්නේ කී දෙනෙකුට මේ විදිහේ සුඛයක් එහෙම නැත්නම් ප්‍රීතියක් අත්දකින්න හම්බුණාද කියලා ඒක අර ආනාපාන සතිය සංසිධීමත් එක්ක අනිවාර්යයෙන්ම ලැබෙන දෙයක් නැද්ද කියන එකයි අපිට මෙතන ශික්ෂා කටයුතු. අපි බණ කියලා සුද්ධ කරගන්න ඕන. ධර්ම සාකච්ඡා කරලා සුද්ධ කරගන්න ඕන. ඉතින් ඒක අද දවසට කරන්න ඕන එකක් කියලා මට හිතෙනවා අපි සාමාන්‍ය බීමාතුකා කවදාත් උදාකරන කරනවා මෙන්න මේ විදිහට ආශාස ප්‍රසාර දෙක සංසිඳිලා තමයි තේරෙනවා සමාවික ආනාපාන නොදැනී කියයි කියලා කියනවා ඒක නැත්තම් කොච්චරලා හිතියද කියලා දන්නේ තරමට වගේ සංසිඳන අවස්ථාවක් වෙනවා මෙන්න මේ සංසිඳන අවස්ථාවක් ආවට පස්සේ අන්න ඒ කරන චිත්ත ප්‍රවෘත්තියට කාය සංස්කාරයන්ගේ පස්සම්බන සංසිඳියාවට කිසියම් දෙයක් එකතු නොකර මට අසවල් දී වේවා අසවල් නොවේවා කියන චේතනාවක් හෝ ආශාවක් සංස්කරණේ නොකර ඒ වගේම ප්‍රීතියක් මට වේවා කියන ආශාවකුත් නැතුව මේ වෙලා තියෙන්නේ මම මෙතෙක් කල් කරපු භාවනාව නිසා ඒ කාය සංස්කාරණයේ සංසිඳීමක් වෙලා තියෙන්නේ මේ සංසිඳීමෙන් මම දැන් ඊගාව පාඩම් පන්තිට වේදනාව පිළිබඳ කාය කායන් පස්සනා දිවන් කරමින් වේදනාන් පස්සනාට ගන්න දැන් සුදුසුකම් ලැබලා කියනවා දැන් ඊගාවට මේ ගත්ත එකලස මේ විදිහට මේ විචල්්‍ය සාධකයන් ඉෂ්ඨවර කරගත්ත ගැතිය නොසල්මනි සලා ගන්න නැතුව ඒ කියන්නේ ආශාවල් නිසා හෝ ප්‍රාර්ථනා නිසා හෝ සැලෙන්න තේ පවත්වාගෙන ගියොත් ඊගාවට එන්නේ වේදනා තමයි. ඒන වේදනා දැනෙන්නේ වේදනා නැති ගතිය. මොනවාක් දැනෙන්නේ නැහැ. කෙටියෙන් කියනවා ආස්වාසේ තියෙන හැපෙන ගතිය හෝ පිළිමදින ගතියවත් දැනෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී මොන්නම හෝ චේතනාවක් මොනවාක්වත් නැතුව මෙන්න මේ සැපක් නැති දුකක් නැති විස්තර කරගන්න බැරි බැරි මේ වේදනාවට හානි නොකර මේ පෑදිගියට බොරගියකට නොකර මේ ගලන අනාකූල වූ චිත්ත ප්‍රවෘත්ති ආකූල කරන්නේ නැතුව සම්බේක ඇවිදින කෙනෙක් වගේ ධිකට හිත පවත්තන්න නම් මේ සංසිද්ධිය વિશે මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එක යම් ප්‍රමාණයකට පුරුදු කරලා තියෙන එක හොඳයි. ඒව නොවුනොත් ඒ විදිහට උපදේශ ලැබී තිබුණොත් ඒ වගේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කැපකිරීමට ලෑස්ති නොවුනොත් වෙන්නේ මොකද්ද? සමහර විටක අර නැතිවෙච්ච හුස්ම ආය බලන්න ආසාවට ආයාස කරලා හුස්ම ගන්න ඉන්නේ. ඒකට මම කියනවා මේ ආකූල ප්‍රවාහය අනාකූල වූ ප්‍රවාහය ආකූල කරනවා. ඉසල්මලි ගන්න මේ ජල කඳට ආය අත දාය පාය දාලා හෙල්ලීමක් කරනවා වෙනවා. එහෙමත් නොකර ඉන්නවා. ආයතන හුස්ම ගන්න යන නරකයි. මේ සමහර විටක නිකන් සුවාසයක් කරනකොට දීර්ඝ හුස්ම මතුවලා නැතිවලා යන එක තියෙන එක කරන එකක් නෙවෙයි කෙරෙන එකක්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් නැති වුණ ආනාපානයට මතු කරන්න ඕනේ කියලා ආයාසයෙන් ප්‍රයත්න කරන පටන් අරගත්තොත් අපි වේදනානුපස්සනා පාඩමට සුසුදුසු වෙලා. අපි ආය ඇදගෙන වැටෙනවා කායන ප්‍රශ්නාව. එහෙම නැත්නම් සමහර විටක මේ විදියට මට ආනාපාන දැනෙන්නේ නැත. ඔය කියන ප්‍රීති සුඛ දැනෙන්නේ නැත්නම් වේදනාවක් දැනෙන්නේ මොනවාක්වත් නැහැ කියලා හිත නිින්දට වැටෙන්නේ. ඒ කියන්නේ සැඟවි ගන්නවයි කියලා කියන ලීන ලීන නිලීන වෙනවයි කියන. හිත මේ ලීන තත්ත්වයටපත් වෙනවා. සැඟවි ගන්න. ඒ සැඟවි ගත්තොත් ඒතර වචිනා අවස්ථාවකට එළඹ වාසය කළ යුතු නැත්නම් සතියේ එළඹ සිටි ගතිය තීව්‍ර කර යුතු අවස්ථාවක දියුණු කළ යුතු අවස්ථාවක තිබුණට වැඩි ආදු මට්ටමකටපත් වීමක් තමයි මේ අවස්ථා පැහැර යamak සිද්ධ වෙනවා ක්ෂණ සම්පත්තිය පැනීමක් සිද්ධ වෙනවා නින්දට ඉදුණා. තවත් එකක් විකල්පයක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ වෙලාවේදී සැක කරන්න ගත්තොත් ආනාපාන බලන්නකෝ එකක් නෑ ළඟ කුරුලෙකුත් නෑ දැන් මේ කොහෙද යන්නේ දන්නේ අන්ධකාරයෙන් අන්ධකාරයට යන්නේ නොදන්නා දැන් නොදන්නා දැන් යන්නේ සියුම් භාවයෙන් සියුම් භාවයට යන්නේ කියලා සැක කරන්න ඕන තරම් ඉඳ තියෙනවා. අන්න මේ අවස්ථාවල් දැනගෙන අපේ හිතේ වේගය අපි කියමු වීර්යය කියන අඩුවිච්ච අවස්ථාවක් කියනකොට නින්දර වැටේ අවස්ථාවක්. කොනට වෙඩි අවිසිච්ච අවස්ථාවක් කියනකොට සැක උපදවන අවස්ථාවක් කියනවා. මෙන්න මේ දෙකට වැටෙන්න නැතුව මැදමාවතේම ගමන් කරන්න පුළුවන් නම් මේ ඇති වෙලා තියෙන සංහිඳියාව හොඳයි. මේ සංහිඳියාවට පූර්ණ අවධියක් ඇති කරගන්න. මේකට යමක් අලුතෙන් දාන්නත් එපා. මේක කලවම් වෙන්න දෙන්නත් එපා. මේක එහෙම මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. මේක නිරීක්ෂණය කිරීමේ විපස්සකයේ ගතිය විතරයි මට තියෙන්නේ. මම දැන් යන්න හදන්නේ රූප ලෝකය සමුගෙන වේදනාව මතින් නාම ධර්ම ලෝකයටයි මේ ඇතුල් වෙන්න හදන්නේ. ඉතින්සා මෙන්න මේ පරිවර්තනයේදී මම තාමත්ම සීරු මාරු වෙන්නේ. කතරලේ තව තරලේකට මාරු වෙන වගේ සීරු මාරු කරන්න ඕනේ කියලා ඉදිරියට ගමන් කරොත් Tamanට එක විදියට බලනකොට මේක ඉතින් තර්ක ක්‍රමයක් තමයි. ඒ නැත්නම් මේ අන්විඥානයක් තමයි. මෙන්න මේ විදිහේ ආනාපානියක් දැනෙන බව හැබැයි තාම ඉස්සරහට එන දේක සුබ නිමිත්තක් පේන්නත් නැහැ. සැප හෝ දුක් වශයෙන් වේදනා දක්වන්න බෑ. නමුත් මේ චිත්තක්ෂණේ මට රාගේ නෑ, ද්වේෂේ නෑ, මෝහේ නෑ. එළවුමක් නෑ. හැබැයි අවදි බව මේ කියන්නේ නික්ලේශී අවස්ථාවක්. මේ සංසාරේ අනන්ත අප්‍රමාණ කෙලෙස් බන්ධව ගත කරන මොහොතේ මේ නික්ලේශී අවස්ථාව මෙන්න මේ නික්ලේශී අවස්ථාවේ පවතින හිත කෙලෙස් අවස්ථාවට වැඩිය පුද්ගලයේ අර්ථ සිද්ධිය සලසන ස්වార్థේ සලසන මේක අවුල් කරගෙන තර්කමන සීතලට එන්න හදනවා කියලා කියන්නේ අර වඩා මොඳ ස්වార్థේ පිට නොදී අපි කොළමොට්ටලකම් භෞතික ඥාන ලෞකික ඥාන මෙතෙන්ට දාන්න ආවා. නිසා අන්නේ විදිහට මේ ස්වභාවයෙන් දිගහැරෙන ස්වභාවයෙන් ඉදිරියට යන මේ පිරිසුදු චිත්ත ප්‍රවෘත්තියට වෙන්න දෙයක් බලන්නේ හිතියු ඒ එකලස තුලම ධර්ම ප්‍රීති පාන. මම ඉන්නේ පිරිසුදු තන. විකරණයේ වැඩි නිසා සත්‍ය අරසාව තියෙන සමාධිය තියෙනවා. අරමුණ නොපෙනුනාට ඊගාට මතුවෙන නිමිත්තක් නැති වුණාට මේ අවස්ථාවේ මගේ රාගෙ නැහැ. දැන් මේ ඇති වෙලා තියෙන දැන් නොදැනෙන තාක්ෂණය පිළිබඳ රාග කරන්න දෙයක් නැහැ. අපරාධ දී කියලා අල්ලපදා කරන දෙයක් නැහැ. ඒ වගේ මේකට ද්වේෂ කරන්න දෙයක්වත් නැහැ. ද්වේෂය එන්න බවට ලකුණු තමයි තරක කරනවා කියන්නේ. සැක කරනවා කියන්නේ. ඒක නොකර ඉන්න අපි ශික්ෂණය කරනවා. රාගයේ ලකුණක් වෙන්න පුළුවන් නින්ද කියන්නේ. ඒකට වැරෙන්න දෙන්නේ නැහැ. මැද මාවතේ හොඳ අවකීමෙන් ගත කරන්න වෙනවනම් ඇති වෙන තරුණ ප්‍රමෝදය නැත්නම් මේකට කියනවා ප්‍රීතිය කියලා. මෙන්න මේ ප්‍රීතිය අත්දකපු කෙනාට තරුණ ප්‍රීතිය නැත්නම් තරුණ ප්‍රීතිය ප්‍රමෝදය කියලා. ඒ ප්‍රමෝදය තුලින් තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. නැත්නම් ප්‍රමෝදයේ කල්පවැත්ම තමයි ඝන බහල තත්වය තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ඉතින් නිසා මෙතන මෙතෙන් යන්නේ එක එකක්. ඊට පස්සේ මේ සීල මාරු කරගෙන ඒක ඉස්තාවර කරගන්න. දිගට පවත්නවා ගන්නවා කියන එක කායනුපස්සන ඇදලා වේදනානුපස්සනාවට තඩමාරු වෙන අවස්ථාවක්. අන්න මේ වෙලාවේදී කලින් මෙවුවා වෙලා මම ඊයේ මෙතෙන් ඇවිල්ලා බය වෙලා ආපහු ගියා. මම ඊට ඉස්සෙල් දවසක ආපු වෙලාවක මට නිින්දට වැටුණා. සමහරලාට මේ බයෙන් සමහරට සැක පහළ වුණා. සමහර වෙලාවට මම ආයෙත් මුස්මකට මේ ඔක්කොටම මම දැන් වන්දි කියලා තියෙනවා. අද මම ඉඳා නිින්දට වැටෙන්නේ නැහැ. බයක් ඇති කරගන්නෙත් නැහැ. පීඩකමක් කාට බලාගන්නෙත් නැහැ. තර්ක කරන්න යන්නේ නැහැ. මේ හීචීරුවේ මේක සම්පාදනය කරගන්න සමාදන්ව ගත කරන්න ඕනේ කියලා හිතියොත් ඒ තමාගෙම ඇතුළෙන්ම එන ස්වයම්බූ මේ ඒකට සම්පජාඤ්ඤය කියලා කියන්නේ සතිය ඉඳ තුනට පස්සේ ඇති මේ සම්පජාඤ්ඤේ ඥානය ඇති වෙනකොටම තමයි තියෙන ඔන්න පදම හරියට. ඒ නේ ඒ ජයග්‍රහී හැඟීම ඒ අධිෂ්ඨාන ශක්තියයි චිත්ත ශක්තියමයි ප්‍රමෝදයක් පාඩපත් ප්‍රීතියක් පාඩපත් ඒ ප්‍රීතිය වැඩෙන්න වැඩෙන්න ඒ කියන්නේ මේ හැලහොල් මනක් අන්තු හේම වෙනසක් නොකර යන්නනකොට ඒ ප්‍රීතිය සුඛයක් පාඩපත් ඒක සාමාන්‍යයෙන් අපි කියනවා සුදුසුදායකෙක් නැ සුදුසු ප්‍රතිග්‍රාහකෙක් ඉන්නකොට එතුමන් වහන්සේට හෝ එතුමියට නැත්නම් අපිට හොඳට බඩගිනි හංගන්නේ කියනවා. හොඳ ශ්‍රද්ධාවකින් අපිට ඒ වෙලාව හොඳ බඩ පිරෙන්න ගන්න බත් පිඟානක් කියනවා අපි යාට දෙනකොට. අවශ්‍ය කෙනාට මේ බත් පිඟාන දෙනකොට අන්තිමට හරි සතුටක් ඇති වෙනවා. අනේ බඩගිනි මාසොත මම පත් වෙලා තියෙනවා. ඒ ආයේ බොහොම රස විඳින්න පිරක් පිරක් පාස වළඳනකොට ඒ දීපේකනාගේ බොහොම ශ්‍රද්ධායිත දාන චේතනාව දිගින් දිගට දිගට වැඩ. ඒක අපි යමක් ජීව නිසා පිට කෙනෙක්ගේ හිතේ ඇති වෙන සැපය අනුමෝදන් වීමෙන් ඇති වෙනවා. මෙතන තියෙන්නේ මේ ප්‍රමෝදේ ලැබෙන්නේ මෙවුවා මමය මාගේ ආත්මය කියලා අල්ලා ගන්නා වූ කෑදරකම දීලා දාන. එහෙම නැත්නම් තණ්හා මාන දිච්ච දීලා දාන. ඊළඟට මොකේද? හොඳට ආනපාන සංසිච්ච වෙලා. කිසියම් කියන්න බැරි අරමුණක් දැක ගන්න බැරි වෙලාවේ ඉතින් මේ තණ්හාව ඉදිරියපත් වෙන ඉතින් ශාහිය මට මේ වෙලාවේ සපක් අවද නැහැ නේ කියලා තණ්හා වෙන්න තියෙනවා උදාන් කියනවා මේ එන සපක් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි දෘෂ්ටියක් ඇති වෙන්නේ කියලා මේක තමයි මේ ජීවන තමයි මම දැන් නිවන් දක්වා තමයි මම දැන් රහත් වෙලා තමයි හැමදාම මම දන්නවා දැන් මෙතන යහට යන්නේ කියලා ඒ මට්ටමේදී පවා සමහරු එක්ක ධ්‍යාන ලැබුවා කියලා නැත්නම් මාර්ගඵල ලැබුවා කියලා. ඒ දෘෂ්ටිගත වෙන්න. ඒකල මානගත වෙන්න පුළුවන්. මානකාර වෙන්න පුළුවන්. මට විතරයි මේක හරියි මම විතරයි මෙතනදී සූර වුනේ අනික කටියට හරියි නෑ කියලා. අන්නේ තුන දෙන දානයක් තමයි මෙතන තියෙන්නේ. ත්‍යාග පටිනිසග්ග මුක්ති අනාලය කියන විදිහට මේ කියන තාම සාරේ එකලසී සං ඉන්දියාව. මේ සංදිස්ථානයේදී කිසිම විදිහකට තණ්හාවකට, මාන්නයකට, දෘෂ්ටියකට මතුවෙන්න දෙන්නේ නැතුව මේක පවත්නකොට ඒ තරුණ ප්‍රීතිය ප්‍රීතියක් වඩපත්ලා සුඛයක් වඩපත්ලා. ඉතින් හැල හැල හොල්මනක් කරන තුන්ක මේ පවත්නවා කියන එක සංසාරයක් පුරාවට මම මාගේ මගේ ආත්මය කියාගෙන ආපු කෙනෙක් අතින් වෙනවනම් ඒක ඉතින් මාත්‍රියක්. ඒක ඉතින් පුදුමාකාර හැබැයි වෙනසක් තමයි. ඒ මොකද අපි මේ වගේ වෙලාවක් එනකොට පැනලා අවස්ථාව ගන්න උත්සාහ කරනවා. නැත්නම් වැඩිම ලාභය ලබන්න උත්සාහ කරනවා. ඒ නැත්නම් කැපිපෙනෙන්න උත්සාහ කරනවා. මෙතෙන්දි තියෙන්නේ ඒ සියලු ගති නිසාමම කරන්නේ තර්ක මානසික ඉස්සර වෙලා අර නික්ලේශී මනසින් ඇති කරලා දෙන අත්ත කුසලය ස්වార్థය වලක ගන්න. ඒ නිසා මේ නික්ලේශී මනසින් තර්කයෙන් තොරව විපස්සනාය මතුවෙන අර්ථ කුසලයේ පිට ඉඳ කියලා එහෙම නැත්නම් ස්වార్థයේ ඉඳ කියලා ඊයා බලාගෙන ඉඳනම් මේ බුදුහාමුදුරන්ගේ මන්ත්‍රේ මතුරන්න වෙනවා. මේ ඇතිලා තියෙන පිරිසුදු ගතියක් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන ලැබෙනවා නම් යම් කරුණ ප්‍රීතියක් ප්‍රමෝදයක් ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. මේ මේ ඉන්නකොට අපිට දුක් වේදනාවක් ආවයි කියලා දුක් වේදනාවෙන් බලාපොරොත්තු වෙන්නේ නැති වෙනවා. ඒකත් හිතන් කියනවා මේකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා අතීතනාගත පච්චුප්පන්න යම් කිසි වේදනාවක් වෙනවා ඒක නීසෝ නීසෝ හමස්මි නමීසෝ වත්තා කියන විදිහට නීතං මම නෙවෙයි නීසෝ හමස්මි නමීසෝ වත්තා කියන එක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒකට අවුල් කරගන්න ගත කරන ගතිය තමයි ඇත්තටම විපස්සනාවේ තියෙන විශිෂ්ටත්වයේ ශ්‍රේෂ්ඨත්වයේ යමක් නොකර සිටීමෙන් තමයි මේ අවස්ථාව උදා කරගන්න. ඉතින් මේක අපි මෙතන අපි විවිධ පැතිවලින් මේක සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මෙතෙන්ට එනකොට උත්සන්න ගතියක් ඇති වෙනවා ඉතින්. ඉක්මනට මේකට උත්තර ඉන්න ගතියක් එනවා. එහෙම නැත්නම් අවස්ථාවාදී වෙන්න හදනවා වැඩිම ලාභ ලබා. කද්දාකත් ඒක හරියන්නේ මේක දස දහස්වක් හැමදාම මේ අතීත තත්ත්වෙට ඉන්න ඇරලා මේ හැම තැනකදීම මමයා මගේ අනාපේ මගේ මනාපේ මගේ රුචිය, මගේ අදිෂ්ඨානය කියන මට හැදලා වෙන දෙයකට ඉඩ හැදලා දෙන්න දෙනවා නම් එතන ඇත්තටම නිවන රසය තියෙනවා. ඒ මොකද ඒ වෙලාවේ හොඟක් වෙලාවදී අදුක්කම සුඛ වේදනා. සැප වේදනාවක් නෙවෙයි, දුක් වේදනාවක් නෙවෙයි. මේ අදුක්කම සුඛ වේදනාව බොහෝ විට අවිද්‍යාව පදනම් කරගෙනයි තියෙන්නේ. ඒ අවිද්‍යාව උච්ඡන්න කරනවා. ඒ අවිද්‍යාවෙන් තමයි අපි කියන මානසික ආතතිය ඇති කරලා දෙන්නේ. ඒ නිසා ඒ එන මානසික ආතතිය එන එක හොඳ සුබ ලකුණක්. ඉතින් ඕනේ. එනවමයි. ශක උපදිනවා, බය උපදිනවා, නිස්මනේ. අනිත්‍යතාවය උපදිනවා. ඒක ආකාරයකම වක්කාර ගොඩාක් එනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේ මේ අවිද්‍යාව තියෙන නිසා. මම මාගේ අපි අර පුරුද්දල කරන අපි ගැටි නිසා මේ පිළිසිදු දේ අර මේ හොයන්නේ කෙලස්පක්. මම කියෝලා කියන මම ඉතින් පැහැදිලිවම පේන එක බලනකොට පිටකේ තියෙන නිදර්ශනයක් කියලා ඔය හිමාල පර්වතයේ තියෙනවලු කචිනා විල මානස විල ඔගේ ඉන්නවලු ඒකට තියෙනවලු මේ පස්කෝ පැත්තකින් එන පිළිසිදු ජල දහරාවන් ඒකේ රණහංශයෝ ඉන්නවලු පස්පීමේ සත්‍චි මල් පිපිලා තියෙනවා. එක දවසක් ඕකේ හිටපු ඒ රණහංසයෙකුට කම්මැලි ඉඳලා ඌ ගමට ඇවිල්ලා. ගමට ඇවිල්ලා අත්තක් කොට වාඩිලා ඉන්නකොට ඉතින් දතාවලු කනකොට. කනකොටයි දෙන්න ඉන්න ගමන් ඒ රණහංසයා විස්තර කරාලු මම ඉන්න දැන්. ඒකල මම ඉන්නේ තාම පිරිසිදු හිමාල පර්වතේ මානසවිලේ ඒකකින් එන ජල ධාරාවල් හරීම පිරිසිදුයි පස්සට කරකින් වැක්කන ජල ධාරාවල් තියෙනවා. සියුම් පිපිලා කියනවා හරිම පිරිසිදු වතුර පිරිසිදු කියලා එනේ විස්තරයක් කරන කන්න කොරකට හරි කම්මැලි. ඌ අහන ඉතකලු මඩ කරි නැද්ද කියලා. ඔච්චරලු හනාරණ කර දෙන්නේ මේ අහගෙන ඉන්නේ මොකක්ද? කන කොරකට වැඩක් නැහැ පිරිසිදුවක්. කන කොරකට වැඩකුත් නැහැ මල්ලොලිමුත් වැඩක් නැහැ පිරිසිදු විලකුණතර උටෝන කරන්නේ මඩ කර. ඉතින් ඉතින් බනහන කොටත් මොකදනේ? බන අහගෙන ඉන්නකොට අහන්නේ මේ මඩ කරි නැහැ. ඒකයි. ඒ අපිට ඕනේ රසමස උල මේ බණේ නැත්තම් ඕක ගැඹුරුයි කියන. ඕනේ නැහැ කියලා පැත්තක දාන්න. ඉතින් භාවනාවෙන් නම් අනිවාර්යයෙන්ම උදේට යනවා. ගියාට මොක පහුරුකලා බලන්නේ ඔය යත් මන්දියෝල හරි මඩ කරිනවා. ඒක තමයි ඔය බය. ඒක තමයි තණ්හාව. ඒක තමයි ආසාව. ඒක තමයි ඒ බලලෙති ඊගාවට අවශ්‍යගෙන ගතට පස්සේ ඉතින් নানা ආකාර විදියට මම යසත්න කරන බැරි තමයි කර්මස්ථානයේ දෙන්න කෙනෙක් නැහැ. එන්න මේක අහගන්න කෙනෙක් නැහැ. හිත මම මොකද කරන්නේ කියලා වෙන්නේ මොකක්ද ආයසර කාණ ප්‍රශ්න වල ඉතර. ඒක කරන්නේ ඇත්තට කරලා බලනවා මේ කය තියනවාද? කයෙන් හුස්ම අරගෙන බලනවා මට මොනවා කැරීම අඩුද? තියනවාද? ඒ ඔක්කොම කරනවා පරණ පුරුදු අර මමයා. පරණ පුරුදුමගේ තණ්හා මානසික ආකුවහම එහාව කලස්සට ගියා වගේ සන්තෝෂයක් දැනෙනවා ආරස්සාවක් දැනෙනවා. නමුත් මේ ආරසාව දැනෙන්නේ කෙලෙස. තණ්හාවන් මේ ආරසාව තියෙන දෘෂ්ටියමයි තියෙන්නේ මානෙමයි තියෙන්නේ. ඉතින් අපි හිතනවා නිස්සය කරන්න වටිනවයි කියලා. ඒ බලපුරුදු තණ්හාව, බලපුරුදු මාන්න, බලපුරුදු දිචීචින් අපි අර මෙතෙක්ල් ඇසුරු නොකරපු රණහංශයා මානසිකලී රසහංශයා ඉක්බර පිවිසු පිවිසුතු තැනට යන්නේකට ඉතින් ලොකු අභියෝගයක් වගේ අපට වෙනවා. ඊට වැඩිය හොඳයි කියනවා මේ දන්න පුරුදු කෙලස් ටික. දන්න පුරුදු පැලස්ස. ඉතින් මේක මේ එක්කෙනෙකුට වෙන එක්කෙනෙකුගේ දෝෂයක් නිසා වෙන එහෙම නැත්නම් එක්කෙනෙකුගේ මොඩකමක් නිසා වෙන එකක් නොවන කෙනෙක් නැහැ කියලා විතරක් හිතනවා. කිසියම් කෙනෙක් නැහැ මේ වගේ පිසුදු පිවිතුරු අවස්ථා දීපුවාම ඒක සාදර වෙන්නේ. අපි හැම වෙලාවෙම ආපහු බලන්නේ අර ගමන් එක්ක මිත්‍යක් කරගෙන ආවොත් කෙලස් ගන්න නැහැ. ඒ ගඳ එනවනම් අපිට ලොකු අරසාවක් තියෙනවා. දැන් නම් හොඳයි කියලා. නමුත් මෙතනදී ලොකු කැපකිරීමක් මම මේකයි අර දාන උදාහරණයක් ගෙන හරපෑවේ ලොකු කැපකිරීමක් කරන්න වෙනව මොනවද අපි කැප කරන්නේ මේ තණ්හාමාන දිටි කියන අපි වෙන විදිහට සාමාන්‍ය අපේ භාෂාවෙන් කියනවනම් කාය සහ ජීවිත ආශා කාය ආශා ජීවිත ආශා කැපකිරීම තමයි කරන්න හදන්නේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන්න කියන්නට රාග දෝෂ මොහලෙන් විනිර්මුක්ත වූ චිත්ත ප්‍රවෘත්ති දිගට. එතකොට පහළ වෙන හිත එතකොට පහළ වෙන මේ කායන වසනාවෙන් පිසිදු වෙච්ච. සතිය සමාධිය යම් ප්‍රමාණයක ආදී විචෝ විඥාණය අත්ත කුසලයේ වැඩියෙන් සලසනවා කෙලෙසයිත විඥාණයට වැඩි. සතිය නැති විඥාණයට වැඩි. සමාධිය නැති විඥාණයට වැඩි. ඒ සලසන චිත්තක්ෂණය තව ඉසල චිත්තක්ෂණයට වැඩි හොඳයි. අන්නේ තුල තමයි ප්‍රීති ප්‍රමෝදයට බලන්නේ. ඒක එතකොට මම නැති. මම නැති කියලා කියන්නේ 100ක් නෙවෙයි. ඒ මම කියලා කියන්නේ වීදුරු භාණ්ඩයක් නම් ඒක පැලෙයි කියන්න බලන්න. ඔය පොසිලින් භාණ්ඩ කල්ලකොට පරණතුන මැටි භාණ්ඩ හුලං ගිරියන්නේ හතර රතට හුලං ගිරියනවා ඒක බිම වැටුණාට වැටෙන්න ඕනේ වැටුණාම කැඩෙන හැටියක් පෙන්නනවා මෙන්න මෙහිමයි මයි ළඟ දැන් තියෙන අන්තම් පිරිද්දිලා තියෙන හැලෙනවා ඒ වගේ අර ඝන බහල වෙච්ච මමයා ඝන බහල වෙච්ච මම ආයනේ කුපුරු ගහ. ඒ කුපුරු ගහට එක්කනාගේ ලකුණු බැලුවොත් සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා කංසානං කංසෝ පහතයත කංසෝ කියලා කියන්නේ කංශ භාණ්ඩය කියලා කියන්නේ පස්ලෝලින් හරි නැත්නම් පිටලෝලින් හරි තඹෝලින් හරි හදපු ඇතිලියක් නැත්නම් මැටි මුෂ්ණයක මේ මුට්ටියක් ස්කන්ධ භාණ්ඩය කියලා කියන්නේ ලෝහ භාණ්ඩයක් කියලා. ඒ ලෝහ භාණ්ඩය ගන්නකොට කෙනෙක් ඒක හොඳට ඒක ගන්නවා කියනත් කියලා බලන්නේ ඒක කැංකිල්ලකින් බලට යන සතුවල. සතුකොට හ්ම් ගාලා නින්නාද දෙනවනම් ඉතින් කියන්න බලන්න මේක තලෙදි නෑ මේ ගින්නට ප්‍රොක්ස් දෙනවා වතුර දාන්න පුළුවන් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් එහෙම ගේනා බඩු ගන්න ඉස්සලා තට්ටු කරලා බලලා සංඝයාදල පාත්‍ර ගන්නකොට තට්ටු කරලා බලනවා මේ පාත්‍රෙ හොලියකට තියෙන එක පැලෙයිද නැද්ද ඉතින් අපි ඒක ගන්න දේ ගන්න ඕනේ නම් තට්ටු කරලා බලනකොට නින්නාද වෙනවා නම් දෝහාණ්ඩ දෙනවා නම් ඒ කියන්නේ මේ එක ධනය. මේක පැලෙයිවත් ගියොත් නින්නාද වෙන්නේ. සචේ නීරේසි අත්තාන කංසෝ පහතා යත. අපේ ආත්මය ඒක ගහනවා. මම කියන එක හරි සැරනම් අපිට කවුරුත් තට්ටු කරපු ගමන් ගන්න. නැත්තම් බයි. නැත්තම් අපේ කිදී නින්නාද දෙන්න පටන් ගන්නවා මාත් එක සෙල්ලම් කරන්න ඉන්න එපා. ඕම් බලාගන්නේ මම කියන්නේ කවුද. යම් කිසි කෙනෙක් මේ කායන ප්‍රශ්න හොඳට කුල්පු කළ වේදනාන් ප්‍රශ්න ආදී මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා සක්කායදිටේ පැලෙයිද කියන මම ආයේ පැලෙන්නේ එකනට කවුරු ගැහුවා කවුරු බැන්නත් කවුරු නරක එකක් පැතුරුවා අර එකට එක කරන ගතිය. සාරම්භෝතේ නවිච්චති. නිබ්බානසේව සංකීර්ය. එයා සාරම්භ කරන්නේ. එක ටික කියන්නේ. ගැටෙන්නේ නෑ. සදාන් මේක හැසිරෙන්නේ කොහොමද? ශික්ෂණය වෙන්නේ කොහොමද? පැලිච්ච කාන්ත බාණ්ඩයක් වගේ. අර තරම් නින්නාද සද්දෙන් උර ඇත්තටම කියනවා නින්නාද සද්දෙන් එක තමයි කවුරුත් අට්ටු කරන්නේ. බොල් සද්දයක් කාටවත් කවුරු ගාන ගන්නේ. ඒ නිසා අපේ ආත්මය උගුරු ගන්න වෙලාව. සක්කායදිටි උගුරු ගන්න වෙලාව. මම මාගේ හැඟීම් උගුරු ගන්න වෙලාවේදී ඇතුළතින් අපිට තේරෙන දේ තමයි අපිට කවුරුද මොනවා කරන්න කෙනෙහෙන්නේ. දන්නවා මේ මනුස්සයෙක් මොකද වැරද්ද එක්ක වෙන වැරද්ද සමූලිකව මූල සහිතව හරහා අමූලිකව වැරද්දක් වෙනවා අපි නොකරපු දෙයක්. ඒක හතර වෙන්නේ ඒක වෙන්න පුළුවන්. සාරම්භ කරන්න යන්න. එක ටික කියන්න යන්න. එක ටික කරන්න යන්නේ. එතකොට වෙන්නේ අර මේ බුදුජානක සනාතන න්‍යාය ධර්මයේ නහි වේරේන වේරාණී සම්මන්ති කුදාචන අවේරේනිච සම්මන්ති ඒස ධම්මෝ සනාතනෝ කියලා කියන සනාතනෝ කියලා ඒ වෛර කරන එකට වෛර කරන්න ගියත් ඒ කවදාක සංසිද්ධි වෛරේ සංසිද්ධි එකම ක්‍රමය වෛරේ තමයි ඒ අවෛරේ එන්නේ කටමලනේ තක්කෙන් නෙවෙයි ඒ තක්කෙන් කොයි එක ආවත් හෙට අද අද ඉවසුවාට හෙට ගන්න පිට වෙනකොට බෑමක් මට සීමාව පැන්න මම ගැහුවයි කියලා කියන. නමුත් යම් දවසක මේ කාන් වසන හොඳට කළ වේදන උපසන අවස්ථාවේදී මේ අනිශ්චිතතාවයේදී හොඳට පුරුදු කරන මේ සම්පම මේ අවස්ථා මේකෝ හමත් වෙන මේසුවක් වගේ ඒ පුද්ගල සීමාව බාහිරින් ඇවිල්ලා අපිව කුප්පන අපිව කුද්දන අපිව අවුස්සන මොනදී ආවත් ඒකට අපි දක්වන ප්‍රතිචාරය අනුව තමයි කර්ම රැස් වෙන්නේ. සංසාරයේ දිගට ඇදී ඒ නිසා අපි අපි භාවනා කරයි කියන අනිකත්ව වල තත්ත්වනකල සිටීවා මම ක්ෂණහන් දෙපා මට මොනවද කරන්න එපා කියන එක නෙවෙයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. මම ඇත්ත වශයෙන් භාවනා කරලා තියෙනවා විශේෂයෙන් මේ රූප පිළිබඳව. නැත්නම් ආසස්වසස්. ධාතුමස්කාරය පිළිබඳව. නැත්නම් කායන පසනා පිළිබඳව දුර කුසු කරපේකන වේදනාන පසනාවට යන්න සාදර වෙනවා කියන්නේ. ඒක මට වේවා මේක හොඳයි. මේක තමයි වෙන්න ඕනේ. මේ තියෙන හරියක් තියෙන දුක ඔකට අයිතිවාසිකම් කියා ගන්න එපා කියලා. පුරුදු කරන එක නාගර කංශෝපහතයත පැලිච්ච කංශ භාණ්ඩයක් වගේ සාරම්භෝ තේන විච. එකට එක කරන ගතියනේ සාරම්භයනේ. ඒක ඔය කලා විවාද සූත්‍රයේදී සර්වඥාන්සේ මතුපිටික සූත්‍රයේදී ඒ මේ බමුණ ඇවිල්ලා බුදුහාම ගන්න කියන්නේ මම උගන්වන වාද ක්‍රමයක් නැත්නම් ශික්ෂණයක් වාදයට යන්නේ කවදාකවත්. මොක කතංකති භාවයක්. ඒ වගේම ගැතුමක් ඇති කරන්නේ. තුවන් තුවන් පේශුන්‍යන් අධිදී තෝතෝ වරපල කියන දුක්ඛයන් රණ්ඩු කරන කතියකට නොයන තැනට හිත හදනවා. සටනක් වාදයක් එන්න කලින්ම අහන්නේ ඒක පිළිබඳව පළවෙනිම පාඩම තමයි අපේ කංශ බහන්නේ කුපුරන තැන තමයි ඉස්සල්ලාම ඔය කායන වසනා විදලා ඒ කාණපසනාව යන්නත් ඉසහින් මේක අපි දැනගෙන කියනවා. නමුත් ඒක හොඳටම මේ පරීක්ෂා වෙන තරක් තමයි ඔය වේදනානුපසනාවට යන වෙලාවේදී මේ එන වේදනා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ ඉස්සල්ලාම මේක නිකන් අර පොඩි ළමයි අකුරු ගන්නකොට වගේ ආයෙත් ආයෙත් කියලා තමයි පටන් අරගන්නේ. කරලා කරලා කරලා කරලා මේක එන එන අවස්ථාවේදී වුණ කරගත්තට පස්සේ මේ කර්මස්ථානාචාර වලට නැති වුණත් මේ වැඩි ගොඩ ගහන්නේ නැති තියෙනවා. ඒ වගේම සුඛ වේදනාවක් ආව දුක්ඛ වේදනාවක් ආව අදුක්ඛම සුඛ වේදනාවක් ආව මට මේ වෙලාවේදී කරන්න තියෙන්නේ මේ යමක් නොකර සිටීමේ හැකියාව බලන එකයි. අපන්නක ප්‍රතිපදාව, අවිරුද්ධ ප්‍රතිපදාව, සාමීචි ප්‍රතිපන්න ගතියයි, අරණ ප්‍රතිපදාව. අරණ කියලා කියන්නේ රණ කියලා කියන්නේ රණ. අරණ කියලා කියන්නේ නුගැටෙන බව. සාමීචි ප්‍රතිපන්න කියලා කියන්නේ පවතින සම්මුතියේ හේකියාම ඉන්නවා මිසක් ආ ප්‍රතිපත්ති වෙනස් කරන්න සංශෝධන කුචි සංශෝධන මොනවද කරන්නේ මොකද දන්නව මේ කුණු ගොඩක් මේ සංශෝධනය කරන්න ආවා දුක ඔය තෙලින් තෙලින් දාලා පරිප්පලි පරිප්පේ දාලා ගන්න දෙයක් නෑ ඔකේ මොලක් දුක මැලක් දුක අකත් දුක සබ්බේ සංඛාරා දුක්ඛ අපි සංස්කරණය කරන සෑම දෙයක්ම ඉවරෙන්නේ දුකේ විතෝ ජාති සෝකෝ යම්ම ප්‍රිය කරණන් එතනින්මයි හොකේ ඒක ඒ බව දැනගෙන මේ ප්‍රියං හා එක්වීම ගන්නවා එකතු වෙන්න හදනවා කියලා කියන්නේ ශෝකේ බදා ගැනීමක් තමයි. ඉතින් ප්‍රියං එක්කන පුළුවන් අප්‍රියං හා එක්කන වෙනවා. එතකොට මේ සපදුක වේදනා සියල්ලම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා කියන්නේ නිකන් කටපාඩම් කරන්නේ. එහෙම නැත්නම් මේ සමාජයේ කීකරු කරන්නේ රටවැසුකී කරගන්න රජ්‍යෝ කියන නිකන් කතාවක් නෙවෙයි බොහොම ගැඹුරෙන් කියන එකක්. ඒ වේදනානුපස්සනාවේදී මේ විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒ පරතෝ සංකල්පය පුරුදු කරන පටන් අරගත්තොත් ඒ පුද්ගලයා දිගටම මධ්‍ය ප්‍රතිපදා තෝරන මේ ගැටෙන ලෝකයේ එහෙම නැත්නම් කියන විෂම ලෝකයේ සමහිත පැවැත්මේ රහස තේරුවා. ඉතිකේ අතීතනාගත පච්චපන්නවසයෙන් මේ කාලමානයේදී අපි මෙතෙක් කළා කතා කරේ අධ්‍යත්තං අබහිතාවා කියලා ඊට පස්සේ දැන් තමන් දවසෙකට මාර්ගයෙන් පදියන්කේ කුමුතු සක්මන් කළා වාඩි වෙලා මුලට ඒ කායන ප්‍රශ්නාට සම්බන්ධ ආනාපාන සංසිද්ධ වෙලා ඊගාවට මේ මේ පිටියක් කරා යනවා වගේ නිකන් නොදන්නා දැනකට යනවා වගේ මෙතෙට යනකොට හොඳට පුරුදු කරන පුරුදු කරන යනවා නම් තමයි තේරෙන පටන් ගන්නවා එතනින් එහාට කියන්නේ කය සංසිඳවාගෙන ඒ එන ඕනේ වේදනාවකට කිසිම කූල නිගමනයකින් තොරව ගුණ දෙන්න පටන් අරගෙන කරන භාවනාවේදී ගියාට පස්සේ තේරෙනවා ඒ කාම ප්‍රශ්නාව පවතින තාක්කල් පිටින් ඇහෙන සද්දෝලි කෙනෙහි පීරි ගෑවිලි තියෙනවා. කයින් එන වේදනාව වලට හැඩ ගැසීම් තියෙනවා. හිතට හිතවිලි ඇවිල්ලා ඒකට මේට මේ පහන් දැල්ලකට උලන් වැඩිලා නලවනවා වගේ රාගෙට ද්වේෂෙට කම්පන කරන කුප්පණ ගති තියෙනවා. ඒත් පිටින් ගියාට පස්සේ තේරෙනවා Taman නිකන් අර යුද්ධ දිමේදී බංකරයක් අතට ගිය සොල්දාදුවෙක් වගේ. ඒ වෙලාවට බෝම්බයක් වත්තු පුරුවත් මේ විදුණ්ඩයක් කරන බංකරේ ඇතුලේ ඉන්නකොට අරසාවක් තියෙනවා. එහෙම නැත්නම් ඉප්ප තමගේ වට ඇතුලට ගියා වගේ අරසාවක් තියෙනවා. සානික හොඳට පුරුදු කරගත්ත කෙනෙකුට දැන් යා මේ මේ භාවන නැගිට්ටා. පරිච්ඡේද නැගිට්ටා. නැගිටට පස්සේ ගැටෙන ලෝකෙත් එක වැඩ කරන්නේ. ඒක තව කෙනෙකුට හුතුම තියෙනවා කීලයි. ඉතින් ඒක ගල අරයටත් බයින ඔක්කොම දීලා භාවනා කරන ඕක කරලා හරියනවා මේමයි කියලා. ඒ නිකන් මසෝගේ තැගිලා. ඒකට එයාට පුළුවන් නම් අධ්‍යාත්ත බහිද්ද වශයෙන් බලන්න මම යම් වෙලාවක රාග දෝෂ මොහ ඇවිසිලා හිටියනම් ඉතින් මේ බුද්ධිලත් එක් වගේම තමයි. ඉතින් ඒක මගේ කියන මේ වෙලාවේදී මේ යම් කිස්මීමක් තියෙනවා නම් අනේ මේ මනස සංකම්පා කරන්න ඕන නොගැටි ඉන්න. ඒ අර ඊට ඉස්සෙල්ලා ටිකක් වෙලා හෝ රාගෙන් ද්වේෂයෙන් මොහෙන් වෙන් පිට එකතිය තමයි ඉක්සා ඒක ගැටෙන්න හදන එක හදන්න හදනවා. එයාව කීකරු කරන්න හදනවයි කියලා කියන්නේ ගඟක් ඉහළට හරවන්න හදනවා. ඒක තමයි එකයි කරන්න සිද්ධ වෙන්නේ. මේ අධ්‍යක්ෂ බහිද්දා වශයෙන් සලකනකොට ඒ පුද්ගලයා මේ ඇවිස්සීලා ගෑවිලා කියන කෙලෙස් මගේ නොගෑවේවා කියන එක විතරක් ආසයි. ඒ අරසක් කිරීම නිසා ඒ පුද්ගලයා හදන්න යන්නේ නැති නිසා ඒ පුද්ගලට එක අනවශ්‍ය ගැටුම් මේ ඉතනක් පිට වෙලාදී වචන කතා කරලා ගැටුම් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ඇතුළත මේ තමන්ගේ කාන්ත භාණ්ඩේ බලයක් කියාට පස්සේ Taman මෙහෙමයි ඒක මෙහෙම වුණේ මේ සතිය කායන වසනා විතරක් නෙවෙයි වේදනාව පැත්තට කියලා ටිකක් දුරු වෙලා තියෙන නිසා අනිත් කෙනා එහෙම නැති කෙනාට මේ මෙහෙම මෙහෙම හැසිරියන් කිව්වට කරන්න බෑ. ඉස්මල්ල ගෙලින් හිටින්නේ නැහැ. ඉතින් ඒක ඒ පුද්ගලයා හදන වෙලාව නෙවෙයි. යාට පස්සේ වෙලාව කියලා දෙන එක තමයි අරසාවේ. ලොකු ඇතුළත පිටත සංසන්දනයක් කරනවා. ඒසයි කායන වේදනාව පස්සනරදී සෑම තැනකදීම සර්වචනාංශී සතිපට්ඨානේ ඒ ධ්‍රුව පදයක් පාවිච්චි කරනවා. ඉති අධ්‍යාත්මවා කායේ කායනුපස්සී නැත්නම් ඉති අධ්‍යාත්මවා වේදනාසු වේදනානුපස්සී විරති. බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විරති. අධ්‍යාත්ම බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විරති. ඉතින් අපි සමාජයේ ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම අපිට කාණිති නැත්තොගේ ඒ වුණේ දක්වන ආකල්පයේ මූල වලින් අපිට පේන්නේ මේ මනුස්සයා සැපෙන්ද ඉන්නේ දුකෙන්ද ඉන්නේ සැපෙන් ඉන්නවා නම් හොඳයි හතුරෙක් නම් දුකෙන් ඉන්නවා නම් හොඳයි කියලා සම්බන්ධය අපි පවත්වන්නේම අර අපි ළඟ තියෙන මිනුම් දන්නේ බලලා ඒ පුදුල දිහාට බලලා තමයි අපි ඒ සැප දුක ආදි වශයෙන් බලන්නේ. නමුත් ඒ විනෝඩ මේ අපි මේ බලන මිනුම් දන්න වේදනාවම දෙලෙක් නෙවෙයි මම නෙවෙයි මාගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි කියලා බැලුවොත් අපිට මිනිස්සයා දැක ගන්න පුළුවන් වෙයි ඔය වෙස් මොන ගල්වල දාන්න. අපි බලන්න හදන අපි දකින ආකල්පය පැත්තකට දාලා මිනිස්සයා දැක ගන්න පුළුවන්. මොකද අපි අර වේදනාන් පසනාට යනකොට ටික වේලාකට මමයා කියන්නේ කවුද? කය වශයෙන් පවතින මේ ධාතු මනසිකාරය වේදනාව වශයෙන් පවතින මේ සැප දුක අදුක්කම සුඛයට වෙස් කරලලා ඒ සැපයට කැමැති වෙන රාගානුසය දුකට අකමැති වෙන පටිඝානුසය අදුක්කම සුඛ නොදන්නා වූ මෝහානුසය කියන දේවල් කොච්චරක් අපිව මායා කරනවද කොච්චරක් අපිව මායමකට ලක් කරනවද ලා මේ ලීලාවලටපත් කරනවා විශ්තරණන් කියලා බැලුවොත් තව කෙනෙක්ගෙත් ඇතිලා තියෙන தත්වේදී අමතර වාසි ලබා ගන්න යන්නේ නැතුව මේ මනුස්සයා කෙරේ මනුස්ස ස්වරූපයෙන් කටයුතු කරන්න ශක්තියක් හම්බෙනවා. අජත්ත බහිතාවසි. ඉතින් ඒක තමයි මේ සර්වඥාන්සේට මේ පස්වක මහන්සි මේ බණ කියන්න ඕන වුණේ. උන්වහන්සේ මේක අත්දැක්කා. අත්දැකලා පිළිගන්නත් කැමති නෑ පස්වක මහන්සි. ඒ රාත්‍රිච බා බුද්ධිස්පන්නසානි ඒ වුණාට ප්‍රයෝග කරලා මේ කියලා දෙන්නේ කිසිම දවසක උන්වහන්සේ හොඳම දානවා. මේ කිසිම කෙනෙකුට මේ කියන වේදනාව මතුවෙනකොට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක කවදාකවත්ම Tamanට කල්පනා වෙලා එන සමීකරණයක් කවම දාපත් එන්නේ නැහැ නෑ නෑ ඒ සර්වඥන් වහන්සේ කියලා පැරණිදී කියනවා මේ බුද්ධ කල්පයේදීම ඕක මේක වෙන්නදි ගැලව මාර්ගය මේකයි විමුක්ති මාර්ගය කියලා තේරුම එකම උතුමන් වහන්සේ තමයි මේ බෝසතාණන් මහ බෝසතාණන් ඊට පස්සේ උන්වහන්සේ ලොකු ප්‍රසව වේදනාවක් වගේ වේදනාවක් තව එක මිනිස්සෙකුට මිනිස් ලෝකේ තව කෙනෙකුට මේක සංවේදනය කරන්න ඒකට උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් වෙනු පිළිවේ. ඒකනයි ඒකයි මේ පස්වක මාත් නැවිලා ඔය අපෙන් තප ලබා ගන්න බලාපොරොත්තු වෙන කුමාරතක විදුම් කෙනාට ආවින පාලුවට තපස්සක් ඉන්නම් කියලා දැන් ඇඟ හදාගෙන ආයෙත් වෙනවා අපිට ලව්වා උපස්ථාන කරන්න කියලා. ඒ පස්වක මාත් ගලපී කියන සර්වසහය ප්‍රයෝග කරලා මේ කියලා දෙන්නේ කවදාකවත් කිසිම කෙනෙකුට මේ වේදනාවක් එනකොට මේ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න ඇතුලින් නම් හිතපාවෙන්නේ. කරන කෙනාටයි තේරෙන පටන් ගන්න පුදුම කරලා සත්‍යාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සාකච්ඡා කරලා ඊට වේලාවේදී මේ මන්ත්‍රෙම මැසුරු ගැලවුම් මාර්ගයේ වළක්වන්න පුළුවන් යකෙක් මේ ලෝකයේ නැහැ. දෙවියෙක් ප්‍රඥාවක් නැහැ. ඒ වගේම ඒකම ඒ වෙලාවේ ඒ විදිහටම නොකරොත් අපිට ගැලවෙන්නේ. උදා දැනෙන ආම්බයක් මෙතන තියෙන්නේ. අන්න ඒ විදිහේ හික්මීමක් වෙන මම එහෙම දෙයක් නැති කෙනෙක් සැලෙනකොට එහෙම පත්තරපත් වෙච්ච නැති කෙනෙක් ද්වේෂයක් ආගයක් ඇති කරනකොට එයා කෙරේ අනුකම්පාවක් ඇති කරන මේ පුද්ගලයෙක් නෙවෙයි මේ කෙලෙස් කෙලෙස් ස්වභාවය නිසා අච්චත් බහිද්දා දෙක ආවට පස්සේ යම් කිසි කෙනෙක් සලකනවා නම් ඉතින් මම කියන්නේ මේ පුද්ගලයා නිකන් හොඳ සස්පෙන්ෂන් හොඳ බෙන්ච් නැත්නම් රෝල්ස්ෝයි කාර් එකක තියෙන ෂොකප් සෝබරයක් වගේ මොන ගැස්මක් ආවත් ඒ ෂොක් එක ඇබ්සෝබ් කරනවා ෂොක් ඇබ්සෝබ් කරනවා එතකොට ඒ මකීන්ට දැනෙන්නේ නැහැ වාහනේ ගමන් කරන මේ යන කෙනාට දැනෙන්නේ වාහනේ ගැස් වලට දැනෙන්නේ ඉතින් අපි ඒක හරියට කියවනවා. ඔය මයින්ඩර් එකක් ගන්නවා වගේ හම්බෙන්නේ මේ මොලිස් මයින්ඩර් එකක් දැන් ඇත්තෙත් නෑ. ඔය රෝල්ස් රොයි ගන්නෙම ලීස් නෑ මොකක් කරන්නේ සස්පෙන්ෂන් එකම තමයි ප්‍රශ්නේ. හැබැයි ඒ රෝල්ස් රොයි කියලා කියන්නේ ගමේ පාරේ යන්න බෑ. ඒක ඉතින් කාපට් කරලා. ඉතින් ගියාට 70000 ගණන් ගියත් ඇඟට දැනෙන්නේ. හොඳ කිසි පහසුවක් යන්න පුළුවන්. ඒ මොකද ඔය එන හැමදේම සොකක් දෝපන කරන මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා සොක් සොක්කමයි කරනවා. ඉතින් අර යනමන්සෙත් දැන් අපි නගත්ත සොකක් දෝපන එක දාගත්තා නම් මම හිතන කට්ටිය නිවන් දකින්න කැමති ඒකුත් නෑ සංසාරෙම යයි. මුන් ගැටුමක් ඉන්නේ. කොහේ යන්න පුළුවන්. ඉතින් ඒකයි ඒ කියන්නේ ඒක ඇති වුණාට ඒක ඇතුළේ චාරිත්‍ර හරියයි. කලකන්නේ. අනිත් කට්ටියට ගල්පන්න අනිත් මේ මනසට ඒක නැති වෙනවා. මම ළඟ තියෙන නිසා මම මොකද කළේ? ඒක ගල්වි වනිසාන්ති ඉන්න කාලේ ඒ ප්‍රශ්නයක් ඇති වෙලා මේ ශ්‍රීලාස් කියලා කියනවා අපි ලොකු සාමින්ට ලියුමක් කියලා තියෙනවා ඔය නම ඒ ස්ථාන කියලා ඒ කටයුතු බලන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ලොකු සාමින්ට ලියවලු එතන ගැටුම් තියෙන ස්වාමීන් වහන්සේ මට බෑ. ඒකට ලියුමක් කරලා නම ඒ නමලා කිදි ගන්න ලෙඩේ. කොයි නම මොකටද කිදි ගන්න? කොයි නම කියලා නැහැ. කොයි නම කියලා ප්‍රශ්න විසලයි. කවුරු කිදි ගාවත් ඒ කිදි ගන්න ඒගොල්ලන් තියෙන ලෙඩේ ඉන්නවා. ලෙඩ නැති එක කිදි ගන්න ඕනේ නැහැ. ඒ තැන්වල මට හිතෙන මට ප්‍රශ්නයක් නැහැ. මොකද මට එකක් සෝකර හරි කරලා තියෙනවා නම් බය කියන්නේ. ඒකයි සර්වඥයි බය නැතුව වශකමන්ට මේ පොලේ ගාගා විකුණන්නේ උනාසේ දන්නව මොලේ යක්. දුන්නු මිලි කරනවා මේක ගැලවුම් මාර්ගයක් බවට නැත්නම් ගැලවුම් මාර්ගයක් බව මේක මෙහෙමයි නොවෙන බවට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් జగතේ මේ ලෝකේ. නැතිනම් නැවතනක් කියනවා සදේවකී ලෝකේ සමාර්ථේ සබ්‍රක්මතේ සස්සමන බ්‍රාහ්මණිය පජාය. දේව මනුෂ්‍යස්. දිව්‍යයන් සහිත මනුෂ්‍ය සහිත මේ ලෝකේ දේව මනුෂ්‍ය ප්‍රජාව සහිත සමනයන් සහිත මේ ලෝකේ බමුණන් සහිත ලෝකේ මනුෂ්‍ය ප්‍රහාදීයම කියලා මම දැක්කා. දැක්කේ මොකද? මේ වේදනාව අතිනුල්ලේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා දැකලා ඒක මම මගේ ආත්මය කියන කාරණේ වෙහසක් දැකලා අත්‍යත්ත බහිද්දා ගල්පගත්තර වසු මාත්‍ර කිසිම තැනක් හම්බුනේ නෑ ඔය අවුරුදු 45 ඇතුළත මේ ඉදිරිපත් කරන මූල ධර්මයේ බොරු වෙනකන්. ගලී ගහුවා වගේ සත්‍යයක්. කිරි ගහන මූල් ගහින් යනවා වගේ සත්‍යයක්. ඉතින් සා බය නැතුව කීයක්. ඒ දක්වලා බුදුලා නැතුණා අපේ බුදුහාමුදුරුවෝ මෛත්‍රී අනුකම්පාවෙන් පෙන්නලා දීලා කියනවා මේ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා බලන්න. හැබැයි ඒක ඉතින් යන්න අර කියන විදිහට පාන පස්සනාවේ හොඳට සති සමාධිය ඇති කරගෙන ගිහිල්ලා මෙතනදී නින්දර වැටෙන්නේ නැතුව, ශක පුදවා ගන්නෙත් නැතුව, අයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව මේ කුතුහලයට බලන්නේ හිටියොත්, මේ පදම හරිනම් ඒ නිසාම පහළ වෙන කරුණ ප්‍රීතිය පාර හරි බාට ලබනවා. ඒක දිගට යනකොට සාමාන්‍ය ප්‍රීතියක් වඩපත් වෙනවා. කර්ම ප්‍රීතිය කියන්නේ කුද්ධිකා කණිකා ප්‍රීතිය. ඊට පස්සේ පරණ උබ්බීග ඔක්කාන්තික වගේ ප්‍රීතිය වලට එනකොට ඇත්තට මේ මනුෂයාට අම්මගේ දුරු කිරිච්චීවේ මොකද එතකොට ඒ උගල අනිවාර්යයෙන්ම මේ ආමිෂ සුඛය ඇහෙන් රූප බලන අනේ සද්ධාල් කියන සුඛය විඳපු කෙනෙක් නම් ඩක්නයි කිසිම දෙයකට මේ නිර්ආමිෂ සුඛේ සංසන්දනය කරන්න. අභ්‍යාසයක සුඛයක් නෙවෙයි තුච්ච සුඛයක් නෙවෙයි. මේ ඒ ඇති වෙන වේදනාන ප්‍රශ්නාව පදම් කරන හරිපාර දාගෙන ගන්න සුඛයට කියනවා ඒක කිසිම මාත්‍යක් දාන්න ඕනේ ඒක මතින්ම පිරිසි ගතිය. සන්තුෂ්ට කරගතිය. සම්පත්‍ති කරගතිය. එනිසායි ගුරුමිති ඊශ්වාස කියනෝනේ ට්‍රාන්ස්ලේට් පරිවර්තනය කරනවා in area number unalloyed කියන. ඒක මාත්වෝනේ නෑ. ඒකට ගියක් වශයෙන් ගැලවෙන්න හිතුනේ. මෙච්චර අපි මේ ලෝකායත දැනුම් ඉගෙන ගන්න අර විභාගේ පාස් කරන මේ විභාගේ කරගෙන අරක කරගෙන මේකේ කරන උපරිම අපිට යන්න පුළුවන් ඇයි රූප දැකලා ලබන සැපය, කණින් සත්කාර ලබන සැපය, නාසයෙන් ගඳ දිවෙන් රස කයට සාසිත. ඇහැට රූප මොකක්වත් නැතුව ඇහැ වේක වෙනකොට ඇති වෙන සැපේ. කණ්ඩ සද්ද නැහැ. හි ධානාගත වෙනකොට නැත්නම් අර වගේ සියුම් ශබ්දලක්ෂණ යනකොට එන සැපේ. ඒකට නාසයට ගඳ සුවඳ නැතිකමේ සැපය, ජීවිත රසණය කතා කරන්නේ නැතිකමේ සැපේ. කය තියෙනවා දන්නේ නැහැ නැත්තා දන්නේ නැහැ සැපේට කියන්නේ විවේකජම් පිටිසුඛා. මේ කාරවුල් කංකරච්චල් එහෙම නැත්නම් මේ අරමුණු වලින් විවේක වෙලා ලබන පිටිසුඛයයි අර ආංශ ලෝකයේ කියන ගත්තාම ඒක නිකන් මේ ගලපා ගන්න බැරි තරම්. මේ ආංශ සුඛය චිරසන මහා සාධාරණ සුඛය. නිරාමිෂ සුඛය කවදාකවත් තිරසන හොරි සිතාගන්න. නිසා අපි උපන්නේ ආංශ සුඛයෙන් මැරෙන්නේ තාපස සුඛයෙන් නම් අපි තාම සත්තු කියන ගාන තමයි වැඩි. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ වේදනාන ප්‍රශ්නාහරා ගිහිලා මේ ආංශ සුඛයේ ඉඳපු අපි ඒක යම්සි ප්‍රමාණයකට මධ්‍යම පාන්ක වෙලා අපි යම් කිසි කායික සැපයක් මූලික අවශ්‍යතාවයන් සහ උපයෝගීතාවයේ සරකල අවශ්‍යතාවයන් ඕනේ. ඒක ලබලා මෙන්න මෙතෙන්ද ගිය කෙනාට තේරෙන පටන් ගන්නවා මේ ඊරාමිස සුඛය කියලා කියන්නේ. කවදාක සත්‍යයක් අපිලා කරන්න ඕනේ නැති අප්‍රමාදව ලබන්න පුළුවන් දෙයක්. නමුත් මේ ආර්ථික විද්‍යාවෙම, දේශපාලන විද්‍යාවෙම, සමාජ විද්‍යාව කිසිම විශේෂක උගන්වන්නේ නැහැ. උගන්ලා දක්ෂ උණයි කියන්නේම අපි ආංශ සැපේට. මේක ඩිස්ක්ලේම් කරන්න. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. ආංශ සැපේ නෙවෙයි දෝෂේ තියෙන්නේ. ඒකට ඒ තියෙන ගැළෙන ගැටුව. නිසා දිනුවට හැරපියන රජෙකුසේ සියලුම දේවල් ලබාගෙන අතහැරලා දාලා විවේකී ගත්තා වූ මේ ප්‍රීතිය සුපේ පුරුණාට පස්සේ අර අවුරුදු 1953 පරතරය අයින් වෙන කෙලින්ම බුදුරජාන් වහන්සේට සම්බන්ධ. අපි කොයි දිශාවේ හිටියත් ඉස්ත්‍රි වුණත් පුරුෂ වුණත් පටන් ගන්නතර මොකක් වුණත් අනිත්තර සම්බන්ධ වෙනකොට තේරෙන පටන් ගන්නවා මොන පණිවිඩයේද ලෝකේ කවදාවත් අවුරුදු 2550ක් වුණා පැවතුනේ. මේ මේ දැන් කොළඹදී පටේටුනේ කියන්නේ කෝක්කිය. මේ දැන් කියන එක අත්පලවිට කෝක්කිය. අච්චර සත්‍යයක් අවුරුදු 2550ක් වුණා අද දක්වා ආවේ මොන තරම් මේ ආචාර්යවරුන් පුරුදු කරලා කියන්න කැමති අහන්න කැමති ලෝකෙට දීලා කොහොම හරි හැදෙන්න කියලා ඉතින් අත් බලන්න අපිට හම්බෙලා තියෙන මොන මොන උරුමයක්ද කියලා හිතලා අපිට කොච්චර වටිනා දෙයක් හම්බෙලා තියෙනවා. ඒ නිසා ඒක අත්දකපු කෙනාට පුදුමාකාර සාසනික හැඟීමක් බුදු දහම සම්පූර්ණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම අධ්‍යාත්ම බයිත් ගැටීමෙන් ලැබෙන මේ ගැටුමේදී බුදුරජාණන් කියනවා මම භාවනා කරනකොට කට්ටිය කායි. මම භාවනා කරනකොට දොරවල් අයින් වහන. සීසි බෑග් හොල්ලනවා. ඉඳගෙන ඉන්න ආසන අතාරිනවා නේ මගේ සත්‍ය කරන සමාධි කරන තුත්මුදකින් විතරක් ගලන්නේ ඉතින් අර අර ගැටුම තුලින් අර බාහිර මනුස්සයගේ දෝෂයක් දකින්න හදනවා ඉතින් ඒව දකින්න වෙනවා ඇත්තටම මොකද ආධුනිකයට තවානකයට හදන කලවලට වගේ සැපදම්පත් ඕනේ නමුත් මේ වේදනාවපතන හරහා යන කෙනෙක් නම් ඒ වගේදී නොසලෙන ගතිය තුල තමයි අර තමයි කාංශ භාණ්ඩේ පුරලා තියෙන බව දැනගන්න. සාරම්භේ නැති වෙලා නිශ්ශබ්ද භාවය ඇති වෙනවා. ඉතින් ඒ විදිහට මේ ආඛ්‍යාත බයිලව ඕලාරික සුකුම වශයෙන් ඕඩම ප්‍රකට ප්‍රසිද්ධ මේ පස්සන ප්‍රීතිය සුඛේ ඉනකොට සහලවන්න ගන්න. ඒක නිකන් පොලිපි පෙනා වගේ නලවන්න නැටවන්න පටන් ගන්නවා. සමානව ඉතාමත් සිව්ව මේ උද්ද බල දුකකටපත් වෙලා සෙනඟ ඔක්කොම කම්පා වෙනවා තමන්න තේින්න පටන් ගන්නවා තමන්ගේ මූල කැඩිලා නැහැ. තාමත් වර්තමාන මොහොතේ හිත පවතිනකොට කියන මේ ඒ සුඛය මේ ලෝකයේ තියෙන කංකරත්තල් වලින් නැතුව තාම ප්‍රසියුම යටින් තියෙන උඩින් තමයි ඒකේ අඬ අඬ ඉන්න පුළුවන් කිසි ප්‍රශ්න. එතන කට්ටියත් ඒක තුලා සන්තෝෂ වෙන්න පුළුවන් තමයි යන අඩි. ඒ නිරාමිස සුඛේ මාව මත ඇරලා නැහැ. මාව අසරණ කළා නැහැ මාත් එක්ක ඉන්නවා. ඒ තාම සියුම ඒකක් තියෙනවා. අනේ එතකොට තේරෙන්න පටන් ගන්න මේ සමාජ ජීවත් වල සමාජ ජීවල කරාට ඒ අපේ තියෙන ඒ ලබාගත් ඒ භාවනාවේ උරුමය අපිව අතහැරලා යන්නේ නෑ අපි ඒක උඹලට කිව්වේ නැත්තම්. සා මොන කරදරයක් සංකල්ප කියලා තිබුණත් ඒ තමයි අධ්‍යක්ෂකපු දේනම් අදහන්නේ සතිය නම් ඒ දිනාමස ප්‍රීතිය නම් ඒ කවදාකවත් අපිව අමතක නොකරනවා. සියුම්ම හෝ අපිට එක පවතිනවා දකිනකොට අපිට කියනවා මේක සංසාරේ ජීවන් දක්නාතෙක්ම අපිට අරසාවක්. අපි වෙනස රක්ෂණ සංස්ථා වල පිළිපද බැංකු ආගම් වල පිළිපද නැත්නම් අල්ලපු විතර එක්කනාගේ වංශිතුමාගේ පිළිපතන්න ගියොත් මේක කාබාසිනියයි. එනිසා තමන්ගේ සොයම්බුව පහළ වෙන මේ සියුම් හෝ ඕලාරික වූ ගතිය දුර තේරුම් ගන්නවා. හීනපණීට වෙන සමාජලාට ඇත්තටම මේක පිළිබඳව ලොකු ප්‍රණීත වටිනා ආඩම්බර ගතිය. සමාජයනෝ වැඩක් නෑ ඕක වැඩක් නෑ කියක්ක සල්ලි තියෙනවා. මම හිතා මේක තියෙනවා කියලා ආනිසපිරත් යනවා. නිසා ලැබිච්ච නිර්ආමිෂ ප්‍රීතිය හක්කල සල්කන හිච්ච අපිට. ඒකට කරන්න දෙයක් නෑ. මේක අනිච්ච ධර්මයක්. මේ වේදනා චෛසික අනිච්ච ධර්මයක්. ඒ නිසා හීනපණීත බව තියෙනවා. දුර සංතික ගතිය. සමහරට ඒක ළඟ දුවට ප්‍රීතිය ළඟ තියෙනවා බාහිරින් ඈතින් තියෙනවා নানা ආකාර කංකරච්චල් ආර්ථිකේ වැටිලා ඩොලර් එක වැටිලා සුනාමි ඇවිල්ලා নানা කිසිම දෙයක් ප්‍රශ්නයක්. සමහරට ඒකට අපි හොඳටම සැලෙනවා. මේ කිට්ටුවන් තියෙන මොකක්වත් වෙලා. නමුත් ඈතට වෙලා මේ නිර්ආමික ප්‍රීතිය තියෙනවා. පොරොත්තුව ගම කරනවා ඉන්නවා කියන මේ වෙනස්කම් ටික දකින්න තමයි බය. එතෙන්පත්. ඒක නිසා ලාවට යාන්ත්‍රණයක පටන් අරගත්තොත් නැවත නැවත දසදහස්වර අපි ඒකට යන්න යන්න යන්න යන්න මේක තමයි වැඩිපුර. ඉතින් ඒක සඳහා තමයි අපි අර සීලක පිළිපදලා දන් දීලා කායන පසනා කරලා සති සමාධි වඩලා එන දුක් පීඩා එනකොට ශක්ති ප්‍රමාණය වුණ දෙමි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්න හදන්නේ මේකෙන් පැන යාම නිසා නෙවෙයි පැනඩෝල් බීලා නෙවෙයි එහෙම නැත්නම් බාංගාලා නෙවෙයි වෙනදාට වැඩි ටික ටික ටික ගන්න ගියාම ඒ අෂ්ටලෝක ධර්මයේ විශේෂයි කම්පා නොවන ගතිය එනකොට තමයි තේරෙන්නේ අපේ කංශ බාණ්ඩේ සතියේ ඒ ලක යකඩ බහනේ කුකුරු කුකුරු කුකුරු යනවා. ඉතින් ඒක කල්යාණ මිත්‍රයන් අතර නම් අපි ලොකු වටිනාකම වල දාන ලෝකයා හිතන්නේ අපි නෝන්ජා කියලා. කිසි දෙයකට ගණන් ගන්න නැතුව හදාරින්න ගතියකට එනවා. ඉතින් ඒකයි අපි මේ වගේ වරින් වර එකතු වෙලා නැවත නැවත සාකච්ඡා කරලා ඒ අපි රවල කියනක පේන ගතිය ඒ පිටසක් එක කියලා කනරේ තියාගන්න. ඉතින් එහෙම කෙරුවත් හැමදාම Tamange භාවනාව. ඒ දාන කතා, සීල කතා, සමාධි භාවනා සමතේ සතිය වැඩි වගේ දිගටම කෙරෙනවා. කෙරලා මේ වගේ එකතු වෙනකොට එකතු වෙනකොට අපි පෙරමුණක් හදා ගන්නවා සමදි වෙලා සමස්ථාන තපෝසුකෝ කියලා. එතකොට අපිට අර වෙනස තේරෙනවා. අපි තරවචනාදී අවුච්ච ගාන පස්සේ පහළ වෙන්නේ අපි ඉන්නේ ධම්මදීවන්තිම දේශනාවේක අපි පැවිදිලා ආරණ්‍ය ගත වෙලා මේ ඉන්න ස්වාමීන් වහන්සේලා මේක කිසි පාඩුවක්. වරින් වර අත්දකින්නකොට තියෙන මේක අත්දකින්න බලක් ගන්න පුළුවන් ජගතේ ලෝකෙ. ඉතින් ඒ නිසායි අපි මේ කල්‍යාණ සංස්කෘතිය පවත්න්නේ. ඉතින් අද ධර්ම දේශනාවෙත් මේ කොටස් මේ අතර මම හිතන අලුත් දෙයක් නෑ. එකම දේ මම වෙනස් ඉස්සත් කරේ. ඒක පෙරමුණේ තබා ගැනීම මේ ජීවිතේ සංකර ප්‍රශ්නෙට සරල පිළිතුරක්. දීලා මල් මාලික මැද යන දුල මල් මාලික තේමාවක් සකන්නාසි. තමා කරපන්න සෑම දුකකදීම සතුටකදීම නැත්තම් වින්දනයකදීම ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනා වූ මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන මන්ත්‍රේ ක්‍රියාත්මක කරලා පුළුවන් තරම් පුංචි පුංචි දේවල් හරහා යෑමෙන් වඩ වඩා පැමිණෙන දුක් සියල්ලට මේකත් කරන්න පුළුවන් වුණොත් මේක තමයි අපි දුක පිළිබඳව පෙර නොඇසු නොවිරු විදියට උපේ අනනුසුතේසු ධම්මේසු චක්කමුද පාප කියන විදියට දුකේමයි මේ පුත්‍රේ මාකුලමයි උත්තරේ තියෙන්නේ මේ තාක්කල් අපි සකස් කරගත්ත මේ අඩුම කඩම තුලමයි ගැලවුම තියෙන්නේ කියලා තමන් පිළිබඳවයි තමන්ගේම සද්ධා විදියේ සමාධි ප්‍රඥා ගුණ විශ්කද විශ්වාසය ඇති කරගෙන ඉදිරියට යන්න සිත්නාම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියුත් ධර්ම දේශනාව නැවත කරන්න බලාපොරොත්තු වෙනවා සිත්නාම සම්සිඳා වේවා ප්‍රාර්ථනා